හොඳයි වෙනතුනි. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. නමෝ නමෝ බුද්ද දිවා කරාය නමෝ නමෝ ගෝතම චන්දිමා උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවවදාල අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම මේ පුණ්‍ය භූමියට වැඩමවවදාල සිල්මෑනියන් වහන්සේ සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි ඒ අති උත්තරීතර වූ ස්වර්ණමාලී මහා සෑයගාව ශ්‍රී සද්ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට ඔබ වගේම මේ දසදහසක් ලෝක ධාතුවේ විසින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ මහා කැමැත්තක් ඇති. ඒක නිසා අද මේ මනුස්ස ලෝකේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවක් දේශනා වෙන වෙලාවේදී අපි සියලුම දෙනාගේ යුතුයකමක් ඒ දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අතන්ට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන එක මනුස්ස ලෝකෙට එන්න කියලා ආරාධනා කරන එක එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් කළගුණ සලකන්න බොහෝම හොඳ අවස්ථාවක් මේක. Tamanට කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවේදී පිහිටක් ආරක්ෂාවක් සපය ගත්තා වූ ඒ විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩි මුණ්ඩායිය නායක සූනියන් ආදී වශයෙන් ඒ විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටිමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන කලගුණ සැලකීමක් වශයෙන් ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම চিරහත් කාලයක් තිස්සේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්ත මේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ ශ්‍රී මා බෝධීන් වහන්සේ ආදී වශයෙන් ඒ අති උත්තරීතරේ පූජා වල පාත්‍ර වන්නා වූ ඒ උත්තම වස්තුන් ආරක්ෂා කරගෙන ආවා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අතන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න විදිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මඟ ඵලයන් හිතන්න කියලා හිතාගෙන ඒ වගේම පින්තුනි තම තමන් නමින් ජම්මාන්තරගත වන්ට එදිච්ච ඒ අනන්ත කල්පයන් ඉඳලා තමන් එක සහ සම්බන්ධ වෙලා කටයුතු කළාද තමන්ට මේ ස්ථානයට ඇවිදින්න මේ සද්ධර්ම ශ්‍රවණය කරගන්නකම් ඒ අතීත සංසාරයක් කිසිම අතීත දීගෙන කටයුතු කළා වූ ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන ඒ අයටත් කනුගුල සලකන්න මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තරීතර පිරිස දැකබලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන ඒ අතන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා.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 වගේම පිංගතනි අදිස්ථාන කරන්න අද මහ විශේෂ අවස්ථාවක් මහා යතිවරයන් වහන්සේ නමක් අපවත් වෙලා අපවත් වෙනවා කියන වචනේ තේරුම ඔබ හොඳ ආකාරව දන්නවා ඇති පවත්වනවා කියලා වචනයක් තියෙනවා. අපවත්වනවා කියලා තව වචනයක් තියෙනවා. යම්කිසි කෙනෙක් තවදුරටත් පවත්න්නේ නැත්නම් ආන් ඒ උත්මේ අපවත් වුණා. එනම් මහා යතිවරයන් වහන්සේ නමක් මේ ಜಾති මේ ආගමේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පිනට පහළ වෙච්ච අපවත් වෙලා අවුරුද්දකුත් පිරුණා. ඒ වගේම පින්වතුනි අද මහා පිරිසක් මේ ස්ථානයට ඇවිදින්න මේ සද්ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන මහා පිරිසක් මෙතනට ඇවිදින්න ඉවරලා මහා ශක්තියක් නැගෙන වෙලා. ඒටත් එහා ගිය මහා ආශ්චර්යයක් තියෙනවා පින්වතුනි ඒ තමයි තථාගතයන් වහන්සේගේ බොහෝමයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන ඒ අති උත්තරීතර වූ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියේ ඔබ මේ ඉන්න වෙලාවේදී පින්වතුනි සියලුම දෙනා අදිස්ථාන කරන්නේ මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා. සෝතාපන්න ඵලයේ පිහිටා ඇති අතු උත්තරීතර පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස අදිස්ථාන කරන් මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා. ඒ උත්තරීතර අදිස්ථානයෙන් යුක්තව සීලම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. හොඳයි. පින්වතුනි අවබෝධ කරගන්න ගොඩාක් කරුණු තියෙනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ අදිස්ථානීය පරිදි උන්වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට දේශනා කළා. ඒ සද්ධර්මයේ කාලෙන් කාලට යටපත් වෙවි කාලෙන් කාලට මතු වෙවි ඇවිදිලා ඒ ඒ අවස්ථාවේදී මේ ලෝකෙට පහළ වෙන්නා වූ මේ උත්තරීතර යතිවරයන් වහන්සේලා විසින් මේ සද්ධර්මයේ නැවත නැවතත් නගා සිටෙව්වා මේ විහෙර විහාර සියල්ල ආරක්ෂා කරගෙන ආවා මේ සම්බුද්ධ ශාසනය අද අපේ අතටපත් වෙනකන් මේ කටයුත්ත කරගෙන ආවේ පිංගුතුනි. ඒ මහ යතිවරයන් වහන්සේලා උන්වහන්සේලාගේ ලේ දහඩිය වගුරගෙන. ඔතනදී අපිට අවබෝධ කරගන්න තියෙන එකම කාරණාව තමයි පිංගුතුනි මහ යතිවරයන් වහන්සේලා ඉඳලා තියෙන උන්වහන්සේලාගේ නිවන පාවලා දීලා අපිට මේ සද්ධර්මය ඉතිරි කරපු. උන්වහන්සේලා නිවන් දකින්න එක පැත්තකින් තියලා මේ ශාසනය ආරක්ෂා කරලා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරන වැඩපිළිවෙලේ යෙදිච්ච මේ වෙහෙර විහාර ආරක්ෂා කරන වැඩපිළිවෙලේ යෙදිච්ච. ඒකයි පින්වතුනි මේ උත්තරීතර සංඝරත්නය කියන එක මහාම පරම ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. නිකමඩ හිතලා බලන්න පින්වතුනි ඔබට කරන්න පුළුවන් දෙයක්ද කියලා ඒක. Taman නිවන් දකින්න එක පැත්තකින් තියලා අන්‍යයන්ගේ නිවන උදෙසා කටයුතු කරන එක. හොඳ ආකාරම Tamanට අවබෝධයක් තියෙනවා නම් පිංගුතුනි Tamanට නිවන් දැක ගන්න බැරි වුණොත් අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න බැරි වුණොත් මැරිලා කොහේ යයිද දන්නේ නැහැ සතර අපායේ උරුම කරගෙන තමයි ඉන්නේ. ඒක හොඳාකාරව දැන දැනත් පින්වතනි සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු මේ මහ යතිවරයන් වහන්සේලාට අපි දෙන ලන්සු මොකක්ද? ඔන්න ඕක තමයි පින්වතනි හැම මොහොතකම ඔබට හිතන්න තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනය කොච්චර වටිනවද කියලා දැනෙන්නේ පින්වතනි ඔබ මේ ධම්ම මාර්ගයේ දිගේ ඉදිරියට යද්දී එක දවසක් දෙකක් බණ ඇහුව ඵලියට පින්විතනේ ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ක්‍රමානුකූලව මේ ධර්මයේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට පින්විතනේ තමන් බේරිච්ච බේරිල්ල කොච්චරද කියලා දැනෙද්දි. සම්බුද්ධ ශාසනයට තියෙන ණය නම් මෙච්චරයි කියලා හිතා ගන්න බැරි තරම් ණය කියලා හිතෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඔබ ශ්‍රවණය කළ යුත්තේ පින්විතනේ උන්වහන්සේ කියපු නිසා නෙමෙයි. ආර්ය මහා සංඝරත්නයක දේශනා කරන නිසාත් නෙමෙයි. ඔබ දැනගන්න ඕනේ පින්වතුනි, ඇයි මම තථාගතයන් වහන්සේගේ සත්‍ය ශ්‍රවණය කරන්නේ? මට ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා ඔබ වහවහ අවබෝධ කරගත යුතුයි. ඔය දේ අවබෝධ කරගෙන ගන්න තාක්කල් පින්වතුනි ඔබට මේක තේරෙන්නේ නැහැ. ඔබට කවදාකවත් හැඟීමක් එන්නේ නැහැ මම මේක කරගත යුතුයි කියලා. මේකේ තියෙන වටිනකම Tamanට මනාකොට අවබෝධ වෙන්න ඕනේ. තනිකරම තථාගතයන් වහන්සේගේ ධහම කියලා කියන්නේ විද්‍යාවක්. විද්‍යාවෙන් කරන්නේ පින්වතුනි සත්‍ය එලිදරව් කිරීම. යම් තැනක සත්‍ය එලිදරව් වෙනවා නම් අන්න එතනට විද්‍යාව කිව්වා. හැබැයි සත්‍ය එලි සත්‍ය එලිදරව් වෙන්නේ නැත්නම් පින්වතුනි එතනට කිව්වා අවිද්‍යාව කියලා. එහෙනම් යම් මොහොතක ඔබට සත්‍ය එලිදරව් වෙනවා නම් ආන් එතන පින්වතුනි ඔබට විද්‍යාව පහළ වෙවි එනවා. හැබැයි ඔබ තාම සත්‍ය එලිදරව් කරගෙන නැත්නම් ඔබ තාමත් ඉන්නේ අවිද්‍යාවේ. ඔය අවිද්‍යාව කියන එක පිංගතනි මනාකොට තේරුම් ගත යුතුයි. යම් තැනක සත්‍යයක් තියෙනවා නම් පිංගතනි සත්‍ය කියලා දෙකක් නෑ. මෙතන එක සත්‍යකුත් අතන තව සත්‍යකුත් කියලා සත්‍ය දෙකක් නෑ. ලෝකේ සත්‍ය තියෙන්නේ එකයි. යථාර්ථය තියෙන්නේ එකයි. හැබැයි සම්මුති තියෙන ඕනේ තරම්. ඔබට සම්මත කියන ඒවා හදාගත්ත හැකි කෝටි ගාණක්. නමුත් යථාර්ථය කියන එක හදන්න බෑ පිංගුතුනි යථාර්ථයක් තියෙනවා නම් යථාර්ථ තියෙන්නේ එකයි. ඕන්න ඔය යථාර්ථයට තමයි පිංගුතුනි අපි හැම කෙනාම මූණ දෙන්න ඕනේ. ඒ වගේම ඔන්න ඔය යථාර්ථය තමයි අපි හැම කෙනාම දැක ගන්න ඕනේ. යථාර්ථය දැක ගන්න බැරි වුණොත් කවර කවදාකවත් පිංගුතුනි අපිට ඔය අවිද්‍යාව කියන තැනින් විද්‍යාවට එන්න බෑ. යම් අවස්ථාවක අපි අවිද්‍යාව දුරු කළයි කියලා කියන්නේ අපි ලෝකේ තියෙන යථාර්ථය දැකගත්තා. යම් අවස්ථාවක ඔබ ලෝකේ තියෙන යථාර්ථය දැකගත්තා නම් පින්විතනි ඔබට හැදිලා තියෙන පිස්සුව සහ මුලින්ම ඉවරයි. මේ සම්බුද්ධ ශාසනය අවශ්‍ය වෙන්නේ පින්විතනි ඔය පිස්සුව හොඳ කරගන්න. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ওই පිස්සුව තියෙනවා. උත්තරීතර අරිහතුන් වහන්සේලාට තමයි පින්විතනි ඔය කියන පිස්සුව නැති. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ මම පැවිදි වුණේ මේ යතිවරයන් වහන්සේලා මේ යතිවරයන් වහන්සේලා පැවිදි වෙලා තියෙන මේ සම්බුද්ධ ශාසනේ ඔන්න පිස්සුව හොඳ කරගන්න. හොඳ වෙලාවට වැටහුණා පින්වතුනි පිස්සුවෙන් ඉන්නේ කියලා. බොහෝ පිරිසකට පිස්සුවෙන් ඉන්න බවවත් වැටහිලා නැහැ. ඒක නිසා මොකද කරන්නේ පින්වතුනි ඔය පිස්සුවෙන්ම ජීවිතය ගත කරනවා. මම ඔබට පිස්සුයි කියලා හිතෙන මම මම එක ප්‍රශ්නයක් අහලා මම ඔබට පිස්සු කියලා පෙන්වන්නම්. මාත් ගමනාප වෙන්නේ නැන්නේ. මොකද පිංගදෙනි පිස්සුව කියන එක හරියාකාරව අවබෝධ කරගත්තොත් විතරයි පිස්සුවෙන් මිදෙන්න වෙන්නේ. පිස්සුව කියලා කියන්නේ පිංගදෙනි පහ උස්සගත්ත හින්දායි පිස්සු වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උස්සගත්තාම මම්මගේ කියලා අල්ලගත්තාම ලොකු වටිනකමක් දීලි වෙරලා පිංගදෙනි ඒවා මැත්තේම නැහි නැහි යන වැඩ පිළිවෙලකටපත් වෙනකොට පිංගදෙනි ඕක තමයි පිස්සුව. ඔය පහෙන් යම් කිසි පුද්ගලෙක් මිදිලා ගියා නම් ගැලවිලා ගියා නම් පිංගදෙනි අන්නේ කෙනාට ඒ පිස්සුව හොඳයි. පිස්සුව හොඳයි කියලා කියන්නේ පින්විතනි ඒ උත්තරමයන්ට කියනවා අරිහතුන් වහන්සේ කියලා. මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. මට ඔබ කියන්නේ නිල් පාටටද රතු පාටටද ඔබ වැඩිපුර කැමති? දැන් මෙතන ඉන්න සියලු දෙනාට මට උත්තරයක් දෙන්න පුළුවන් නේ. මං ඇහුවේ නෑනේ. ලොකු ප්‍රශ්නයක්. මං ඇහුවේ නිල් පාටටද රතු පාටටද ඔබ වැඩිපුර කැමති? කියන්නකෝ හයියේ. ආ. රතු පාටට කැමතියි නැද්ද? රතු පාටට කැමති අය නැද්ද? ඉන්නවා. රතු පාටටත් කැමති නේද? ඔන්න ඕක තමයි පිටුදෙනි පිස්සුව. මම දැන් ඔබෙන් ඇහුවොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ. නිල් පාටට කැමති අය නිල් පාට කැමතියි කිව්වේ ඇයි කියලා ඔබට දෙන්න උත්තරයක් තියෙනවද? රතු පාටට කැමති අය ඇයි රතු පාටට කැමති කියලා මම ඇහුවොත් එහෙම දෙන්න උත්තරයක් තියෙනවද? එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැද්ද පිටුදෙනි ඔබට පිස්සු කියලා? නෑ නෑ මේක තේරුම් ගන්න පිටුදේ මේක මේ මම ඒකයි කියන්නේ යථාර්ථ තියෙන එකයිනේ ලෝකේ. බොහෝම සරල ප්‍රශ්නකින් පිස්සුවද නැද්ද කියලා අඳුනගත්ත හැකි. මම ඔබට කිව්වේ නෑනේ කාන්තාවකු එළදෙනකු යනවා ඒ කාන්තාව එළදෙනා යනකොට ඒ කාන්තාවට විතරක් රාගය ඇති වෙන්නේ ඒ එළදෙනට රාගය ඇති වෙන්නේ. එච්චර ඈතට යන්න ඕනේ නෑ මේ බොහොම සරල ප්‍රශ්නයක් පොඩි එකකටත් පිස්සු කියලා ඔප්පු කරන්න පුළුවන් එකක්. නිල් පාටයි රතු පාටයි වෙන්නුවට පස්සේ මේ දෙකෙන් මොකටද වැඩිපුර කැමති කියලා ඔබ කියනවනම් රතු පාටයි කැමති කියලා ඔබට පිස්සු. ඇයි මං ආපහු ඇහුවොත් එහෙම ඇයි රතු පාටට කැමති කියලා පින්විතනි ඔබට දෙන්න උත්තරයක් නැහැ. කාටද කියන්න පුළුවන් උත්තරයක් ඒකට? ආයි කියන්න වෙන්නේ මොකද්ද මං කැමති? මං කැමති රතු පාටට කියලා තමයි ආයි කියන්න වෙන්නේ. ඇයි කියලා ඇහුවාම ආයිත් කියන්න වෙන්නේ මම කැමති රතු පාටට කියලා විතරයි. ඉතින් ඕකෙන් ඔන්න ඔතන ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනි ලොකු ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ඔබට හොඳ ආකාරව වැටහෙනවා නම් ඔබට එතෙන්දි ගැටලුවක් තියෙනවා කියලා පින්විතනි ඇයි ඔබ ওই ගැටලුවට පිළියම් හොයන්නේ නැත්තේ? ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. මැරිලා සතර අපායන් එක දාන්නකො පැත්තකට. මොකද කෙනෙක් හිතන්න පුළුවන් ඊළඟ අත්දැකීමක් නැහැ කියලා හරි. හරි ඒකත් දාන්නකො පැත්තකට. භෞතිකවාදීන්ටත් මේ ධර්ම දේශනා කරන්න පුළුවන්. භෞතිකවාදියාට තියෙන ප්‍රශ්නයක් තියෙනවානේ භෞතිකව දැන් භෞතිකවාදියෙක් මෙතනට ආවිල්ලා කිව්වොත් එහෙනම් මම ඔය අතීත බව පිළිගන්නෙත් නැහැ අනාගත බව පිළිගන්නෙත් නැහැ. ඒක නිසා මට බුද්ධ ධර්ම ඕනේ නැහැ කියලා කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. ඒක නාට ගැලපිලා කිව්වගේ ප්‍රශ්නයක් නැහැ අතීත බව පිළිගන්නත් එපා අනාගත බව පිළිගන්නත් එපා. හැබැයි උඹට පිස්සුයි කියලා ඔප්පු කළොත් පිස්සුවට බේත් කරගන්නවද? ඕනේ භෞතිකවාදී පිංගුතුනි පිස්සුවට බේත් කරගන්නවද? එහෙනම් දැන් අර අර ප්‍රශ්නේ ඇහුවොත් එහෙම පිංගුතුනි අනිවාර්යෙන් ඒකේ නා උත්තරයක් දෙන්න එපා ඔකට. උත්තරයක් දුන්නා කියලා කියන්නේ කෙලින්ම පිස්සුනේ. ඇයි රතු පාටට විතරක් කැමති? ඇයි නිල් පාටට කැමති නැත්තේ? මොකද්ද හේතුව? ඔන්න ඔතන තියෙනවනේ ගැටලුව. ඔය තනිකර මනෝ මනෝ භ්‍රාන්තියක් නේ ඔය තියෙන්නේ. ඇයි රතු පාට මොනවා කළාට රතු පාටට අකමැති? රතුපාට ඔබගේ බෙල්ල මිරිකුවා දැවිදින්න. ඔබට කනට ගැහුවා දැවිදින්න. ඔබගේ දෙමාපියන්ට හානියක් වෙලා දැවිදින රතුපාට. ඇයි රතුපාටට කැමති නැත්තේ? ඇයි නිල් පාට ඔබට කන්න දුන්නද මෙච්චර කාලෙ? නිල් පාටට කැමතියි කිව්වේ. එහෙනම් පින්විතනි මේ තනිකර මේ මනෝ භ්‍රාන්තියන්නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ මේ පිස්සුව පින්විතනි හොඳ කරගන්නයි මේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. ප්‍රඥා ගෝචරෝ මේ ධහම දකින්න කෙනා පින්විතනි මේ ධහම උපයෝගී කරගන්නවා Tamanට හැදිච්ච පිස්සුව හොඳ කරගන්න. ඔන්න ඕක උදෙසා ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔන්න ඔතන තමයි පිංගුතුනි අවිද්‍යාව තියෙන්නේ. මේ ලෝකේ නැති දේවල් ඇති කියලා හිතාගෙන ඉන්නවා. පිංගුතුනි මේ ලෝකේ කාමයේ කියලා එකක් තියෙනවා. හොඳේ කල්පනාවෙන් මේ වහන්න. මේ ලෝකේ කාමයේ කියලා එකක් තියෙනවද? අරිහතුන් වහන්සේට කාමයේ තියෙනවද? එහෙනම් කොහෙද කාමයේ කියලා එකක් මේ ලෝකේ තියෙන්නේ? මේ ලෝකේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක අරිහතුන් වහන්සේටත් තියෙනව නැද්ද නැද්ද? එහෙනම් කාමයේ කියලා එකක් මේ ලෝකේ නැහැ නේද? එහෙනම් කාමයේ කියන එක කොහෙද තියෙන්නේ? හිතේ නේද? ඉතින් එහෙනම් පිස්සුවක් නෙමෙයි තියෙන්නේ. දැන් මෙහෙම එකක් තියෙනවා. මෙතන ඉන්නවනේ මහත්තයෙක්. මං හිතා ගන්නවා මේ ඉන්න සක්විති රජ කෙනෙක් කියලා. එතකොට මේ මහත්තයා සක්විති රජ වෙලා ඉන්නේ මගේ ලෝකේ විතරයි නේද? ඇත්ත ලෝකේ මේ මහත්ය සක්විති රජ නෙමෙයි නේද? එහෙනම් යථාර්ථයෙන් ගත්තාම සක්විති රජ නෙමෙයි නමුත් මගේ ලෝකේ සක්විති රජ නම්. දැන් මට පිස්සුන් නැද්ද? එහෙනම් යථාර්ථවත් ලෝකේ කාමයේ නැත්නම් ඔබට කාමයේ කියලා එකක් තියෙනවා නම් ඔබට පිස්සුද නැද්ද? ඉතින් ඔබට එහෙනම් වැටහෙන්නේ නැද්ද මට මේ තියෙන පිස්සුව මම කොහොම හරි හොඳ කරගන්න ඕනේ කියලා? පින්වදිනේ පිස්සුව හැදිලා මලොත් කොහෙද උපදින්නේ? හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. පිස්සුව තීති මලොත්. දෝකයි තියෙන ගැටලුව. එහෙනම් මේ ගැටලුවට ඔබ වහ වහ පිළියම් කරගන්න ඕනේ. ඔබට පිළිකාවක් තියෙන බව අද දොස්තර මහත්තයා කිව්වොත් එහෙම ඔබ හෙට ඉඳලා. ඒක උදෙසා මහත් වෙහසක් දරනව කොහොමද ඒක සනീപ කරගන්න. ඇයි ඔබට ලෙඩක් තියෙන බව ඔබට වැටහෙන නිසා. එහෙනම් ඔබ මෙතන ලෙඩක් තියෙන බව ඔබ හොඳට අඳුන ගන්න පිඟුතුනි එන්නේ ඒක නිසා තමයි ඔබ මේ බෙහෙත බොන්න ඕනේ. ඔබ මේ බෙහෙත බිව්වේ නැත්නම් ඔබට මහා විනාශයක් සිද්ධ වෙන්නේ. ඒකයි කියන්නේ කය කැඩිච්ච ගමන් කුණු පෙරේතෙක් වෙනවා කියලා කියන්නේ බොරුවට නෙමෙයි. ඒක තමයි යථාර්ථය. ඒක එතනින් තමයි මිදෙන්න ඕනේ. ඒක උදෙසා තමයි පින්වතුනි මේ සද්ධර්මයේ තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ සද්ධර්මයේ ඔබේ පස්සෙන් ගිහිලා දෙන්න ඕන එකක් නෙමෙයි. ඔබ දුවගෙන ඇවිල්ලා වැඳ වැටිලා පෙරලි පෙරලි වැඳ වැඳ ඉල්ලන්න ඕන එකක්. අනේ ස්වාමීනි මට කොහොම හරි මේ ධර්මය දෙන්න කියලා. මේ මහා යතිවරයන් වහන්සේලාගෙන් ඉල්ලන්න ඕනේ. අනේ ස්වාමීනි මට ලොකු ලෙඩක් තියෙනවා මම මේ ලෙඩෙත් එක්ක මලොත් එහෙම මම කොහේ යයිද කියලා මට හිතා ගන්න බෑ. කාමයේ කියන ලෙඩේ තියෙන නිසා තමයි පිටින් මැරිලා ගිහිලා කාම ලෝකේ උපදින්නේ. රූප රාගයේ කියන ලෙඩේ තියෙන නිසා තමයි මැරිලා ගිහිලා රූප ලෝකවල උපදින්නේ. අරූප රාගයේ කියන රෝගේ තියෙන නිසා තමයි මැරිලා ගිහිලා අරූප ලෝකවල උපදින්නේ. මේ හැමදැනම හක්කලම් කරන්නේ ඕක නිසා. එන ඔය පිස්සුව හොඳ කරගත්තා නම් පින්විතින් ඔය කොහෙවත් හක්කලම් කරන්න දෙයක් නැහැ. එතනින් ඉවරයි වැඩි. මේ ලෝකේ ඇති දෙයක් තියෙනව නැති දේවල් වැඩිපුර තියෙනවා. ලෝකේ යථාර්ථ වශයෙන් ගත්තට පස්සේ තියෙන දෙයක් කියලා එකක් තියෙන්න පුළුවන් පින්විතින් බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් තියෙනවා. අනිත් ඒවා ඔක්කොම නැහැ. ඔක්කොම මනෝ ප්‍රහාන්ති මනසින් හදාගත්ත දේවල්. ඉතින් යමෙක් මනසෙන් යමක් හදාගත්තා නම් පින්විතින් මේ මනසින් හදාගත්ත දේ ලෝකේ තියෙන එකක් නෙමෙයිනේ. ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි නම් තනිකරම මනසේ තියෙන එකක්. ඒ කියන්නේ පිංගුතුනි තනිකර බොරුවක්. එහෙනම් නැති දෙයක් ඇති ලෙස පවත්වාගෙන යනවා කියන එක පිංගුතුනි සත්‍යද අසත්‍යද? අසත්‍ය නම් පිංගුතුනි ඒක විද්‍යාවද අවිද්‍යාවද? එහෙනම් බලන්නකෝ තමන් විසින් හදාගත්ත දේවල් ටිකක් ලොකු කරගෙන තමන් විසින් හදාගත්ත දේවල් ටිකක් ඇති කරගෙන යන ගමනක් තියෙනවා නම් පිංගුතුනි තනිකර අවිද්‍යාවෙන් යන්නේ. එහෙනම් ඔබට වැටහෙන්නේ නැහැ මම මේ අවිද්‍යාව කොහොම හරි දුරු කරගන්න ඕනේ කියලා. ඒ උදෙසා ඔබ කරුණු කටයුතු කරන්නේ තැපින්දුනේ ඇයි 31 වගේ මැරෙන්න හදන්නේ? පිස්සුව නිසා මේ ලෝකෙට ආව පින්දුනේ ඒ ආවිල්ලා ආයි පිස්සුව නිසා මේ ලෝකේ ඉඳලා ඉවරලා 32 වෙලාම මැරිලා යන්නද හදන්නේ? එහෙනම් ඒක නේ ඒක නැති වෙන්න නම් පින්දුනේ යථාර්ථය කියන එක හොඳ ආකාරව වඳුනගන්න. යථාර්ථයේ හොදාකාරව අඳුනගත්තා නම් පින්විතනි ඔබ මෙතනින් මිදෙනවා ඒකාන්තේ මා යහන්න දෙයක් නෑ අවිද්‍යාව දුරු වෙච්ච කෙනාට තණ්හාව බින්දු මාත්‍රයක්වත් හොයාගන්න නෑ අවිද්‍යාවයි තණ්හාවයි එකට බැඳිලා ඉන්නේ හැමතිස්සෙම පින්විතනි යමෙකුට අවිද්‍යාව තියෙනවා නම් ඒකට තණ්හාව තියෙනවා හැබැයි යම් අවස්ථාවක අවිද්‍යාව ශේෂ නැතුවම ඇදලා ගියා නම් පින්විතනි අවිද්‍යාව බින්දු මාත්‍රයක්වත් නෑ කියලා කියන්නේ තණ්හාවක් නෑ තමයි මොකද අවිද්‍යාව කන්න කොටගෙන තණ්හාව හට ගන්නවා පින්විතනි ආය අමුතින් මට අමුත් මම මේකට අමුතෙන් තණ්හා කරන්න ඕනි කියලා එකක් නෑ ඔබට යම් කිසි දෙයකට අවිද්‍යාව තියෙනවා නම් පිටුතුනි ඔබට ඉතින් ගැලවෙන්න බෑ. මොකද ඔබ යම් කිසි වටිනකමක් ජනිත වුණාට පස්සේ යම් දෙයකට පිටුතුනි ඒ වටිනකම නිසා ඒක මම කරගන්න මගේ කරගන්න දඟලන වැඩ පිළිවෙලක් තියෙනවා. අපි මේක දැන් සියුම් ලෙස කතා කරගෙන යනවා. මෙතන ගොඩාක් බනහන පුරුදු අය නැත්තේ නැත්නම් රැයලි වෙනකම් බනහන් ඉන්නේ නැහනේ මේ ස්ථානවලට. ඒක නිසා ටිකක් ගැඹුරට මේක කතා කරමු. මේ ලෝකයේ ඇත්ත වශයෙන්ම පවතින්නේ මොකද්ද කියලා හොඳ ආකාරම අවබෝධයට ගමු. එංගදිනි මේක ඔබ හරියාකාරව ශ්‍රවණය කරගත්තොත් අද මේක මහා ශ්‍රේෂ්ඨ අවස්ථාවක් මේ මහා යතිවරයන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩි ඉන්නවා මෙතන. සෝතාපන්න මාර්ගඵලලාභීන් බොහෝ ප්‍රමාණයක් මෙතන වැඩ ඉන්නවා ඇති. ඒ අයගෙන් පිටවෙන මේ මහා ශක්තිය ඊටත් එහා ගිය ධාතුන් වහන්සේලාගෙන් පිටවෙන මේ මහා ශක්තිය අද බලන්න කොච්චර සුන්දර අවස්ථාවක්ද කියලා මේක. දවල්ට නම් මෙච්චර සුන්දර නෑනේ. පූජා විදි ක්‍රමවේද නිසා ඔබට නිස්කලංක ඉන්න බෑනේ මෙතන. නමුත් අද මහා ශ්‍රේෂ්ඨ අවස්ථාවක් පින්විතනි මොකද මේ මේ ධාතුන් වහන්සේලා අභියස මෙච්චර නිහඬියාවක් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑනේ. එහෙනම් ඔබට පින්විතනි හොඳට මේ වෙලාවේ සමාධි නැගෙන්න ඕනේ. මේ මහා යතිවරයන් වහන්සේලාගේ තියෙන සමාධි ශක්තියත් ඔබට උපනිශ්‍රේ වෙයි. ආර්ය පිරිසක් මෙතන වැඩ ඉන්නවා නම් ඒ ආර්යයන් වහන්සේලාගෙන් එන්නා වූ ඒ ශක්තියක් ප්‍රයෝගී වෙයි. ඒක නිසා කොහොම හරි පින්විතනි මේ වෙලාවේ හොඳ සිහි කල්පනාවෙන් මේ ධර්ම ටික ශ්‍රවණය කරා. ඔබ හොඳ සිහි කල්පනාවෙන් මේ ධර්ම ශ්‍රවණය කළොත් ඔබට මේ මේ වෙලාවේ පින්විතනි මේ දේශනාව අවසන් වෙන්න කලින් සෝතාපන්න වෙන්න පුළුවන්. ඔබ දි හේතුක නැත්තම් ඒක ඒකාන්තයෙන්ම විය යුතු දෙයක් පිංගුතනි තථාගතයන් වහන්සේගේ දහම අකාලිකයි. තථාගතයන් වහන්සේගේ දහම පිංගුතනි කවදාකවත් මේ මේ අද අද කියලා නම් හරියන්නේ නැහැ. හෙට කිව්වොත් තමයි හරියන්නේ කියලා නැකත් බලන්න ඕන එකක් නෙමෙයි. ඔබට හරියාකාරව මේක ශ්‍රවණය කරගත්තොත් ඔබට ඒකාන්තයෙන්ම මේක වැටහෙයි. මේක වැටහුණා කියලා කියන්නේ පිංගුතනි ඔබ යථාර්ථයටපත් වුණා නම් පිංගුතනි යථාර්ථයටපත් වෙච්ච මොහොතින් ඉඳලා ආයෙ ඔබ වෙනස් කරන්න බෑ කාටවත්. ඔබ මතක් කරගන්න පිංගුතනි ඔබට 2 2 4 කියලා උගන්වපු කාලේ ඒක ඔබ හරි ආකාරව ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ පින්විතනි කවුරු කවද කවදාකවත් කවුරු හරි කෙනෙක් ඇවිදලා කිව්වනම් 2යි 2යි 5යි කියලා. ඔබ පිළිගත්තේ නෑනේ. ඒක ඉරහඳ අනිත් පැත්ත හේතුණා 2යි 2යි 5යි කියන එක ඔබ පිළිගත්තේ නෑනේ. ඔන්න මේ මට්ටමට යනකම් පින්විතනි ඔබට මේක අවබෝධ වෙනවා. එහෙනම් මේක අවබෝධ කරන්න ඔබට කරන්න තියෙන පළවෙනිම දේ තමයි හොඳ සිහියෙන් ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න. සංසාරේ ඉඳලා කරගත්ත අපරාධ වලට පරිසම් දීමත් මේ වෙලාවේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මෙච්චර මහා අවස්ථාවක් සැලසීලා ඉන්න වෙලාවේදී පිඟුදින ඔබට නිින්ද යන්න පුළුවන් ටක් ගාලා තව ටිකකින්. ඉතින් ළඟ ඉන්න කෙනෙකුට අනේ අනේ අක්කේ මාව නිින්ද ගියොත් මට කරන්ට් එකක් ගහලා හරි ඇහැරවපන් අක්කේ කියලා හරි කමන්නේ කියලා. මොකද මේ වෙලාව නැති කරගන්න එපා පිඟුදින මේක මහා අවස්ථාවක් මේ ස්ථානයේ ධර්ම දේශනාවක් කරන්න ලේසිය නැහැ. මහා පරිශ්‍රමයක් දැරලා මේ උත්තරයන් වහන්සේලා මේ අවස්ථාව ඔබට උදා කරලා දීලා තියෙනවා. තමාට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් මේ ලොකු මේ මේ උත්සවයක් කරන්නනේ මේ වැඩපිළිවෙල කලේ කියලා එහෙම එකක් නෙමෙයි පින්විතනි මෙතන තියෙන්නේ. ඔබට මහඟු අවස්ථාවක් තියෙන්නේ. ඒ මහා යතිවරයන් වහන්සේගේ ගුණ ගායනා කරන්න නම් තියෙන එකම එක ක්‍රමය තමයි පින්විතනි උන්වහන්සේ මේ ලෝකෙට නැවත මතු කරපු. මේ සම්බුද්ධ දේශනාව ඔබ හරියාකාරව අවබෝධ කරගෙන ඉවරලා ඔය පිස්සු හොඳ කරගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් ඒකට පින්විතනේ හොඳ සිහියෙන් ඉන්න ඒ වගේම මේ කියන දහම දැන් ඔබගේ ජීවිත තුළට ඇප්ලයි කරගන්න. ජීවිත තුළට දාගන්න. ජීවිත තුළට දාගෙන ඉවරලා ජීවිත තුලින් මේක ගන්න උත්සාහ කරන්න. දැන් ඔබ මෙතන ඉඳගෙන ඒක කළ යුතුමයි. නිකන් හිටියට වැඩක් නැහැ. හොඳට මේක ජීවිතේට දදා කරන්න. ඒ ජීවිතේට දාගෙන ඉවරලා මේක එළියට අද අද ගන්න. අන්න එතකොට පින්විතනේ අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා නම් අවිද්‍යාව තෘෂ්ණා කඩලෙයි ටිකින් ටික. යම් මට්ටමකට අවිද්‍යාව තෘෂ්ණා දෙක කඩලා ගියා කියලා කියන්නේ පිඟුදිනේ ඔබ සෝතාපන්න ඵලයටපත් වුණා කියන එක. ඒක ඒකාන්තයෙන් ඔබට කරගන්න මහඟු අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේ. මේ අවස්ථාව මගහැර ගන්න එපා. උපරිම උත්සාහ කරන්න කොහොම හරි මහා අධිෂ්ඨානකින් මේ අනන්ත සංසාරයත් තිස්සේ කරගත්ත සියලුම පුණ්‍ය ශක්තිය මේ වෙලාවේ ඇදිලා ඇවිදින්න විරලා මට මේ ශක්තිය ලබලා දෙන්න කියලා මහා අධිෂ්ඨානකින් පින්විතනි මෙතනින් එහාට මේ ටික ශ්‍රවණය කරා. ඔබ යම් දවසක පිංගුතුනි ඔබට රතු පාටයි නිල් පාටයි දුන්නට පස්සේ ඔබ එකෙන් එක එකක්වත් කැමතියි කියලා පැත්තකට ප්‍රත්‍යග්‍රාහී වෙන එකක් නෑ ඊට පස්සේ. මේක හැම අවබෝධයකටපත් වුණාට පස්සේ. ඒකට හේතු නැති වෙයි. අවබෝධයයි වැදගත් වෙන්නේ එතකොට ඔක්කොම හරි. අපි එකින් එක එකින් එක කතා කරගෙන යනවා. මුලින්ම හොයලා බලමු පිංගුතුනි මේ මම මේ මම කවුද කියලා. හැබැයි මම මේ ටික කියන්න කලින් ඔබට යමක් මතක් වෙන්න ඒ තමයි පින්වතුනි මම මේ දැන් දේශනාව කරගෙන යන වෙලාවේදී ඔබ මේ ලෝකෙට ගොඩාක් ඇලිලා තියෙන වස්තුන් ගැන කතා කරනවා. ලෝකෙට ඇලිලා තියෙන වස්තුන් ගැන කතා කරද්දී පින්වතුනි ඔබ මේ ලෝකෙට වැඩිපුරම ඇලිලා තියෙන්නේ කාටද? දරුවන්ට, තමන්ට ආදී වශයෙන් නේද? ඉතින් මම දරුවෝ ගැන එහෙම කතා කරයි. ඒ දරුවෝ ගැන කතා කරද්දී මම මේ විශේෂයෙන්ම කියන්නේ මම මේ කියන්නේ ළමයි හදන්න එපා කියලා නෙමෙයි. සමහර පිරිස ඒවා වැරදියට අල්ල ගන්නවා වෙන්න පුළුවන්. මම හැම දේශනාවකම කියන්නේ මම වින්න මුවම්ම නෙමෙයි කියලා. ඔබ දරුවෝ හදනවද නැද්ද කියලා තීරණය ගන්න මට හිතියක් තියෙනවා. මම දරුවෙක් අරගෙන ඔබට මේක පැහැදිලි කරලා දෙන්නේ පිංගුතුනි ඔබ මේ ජීවිතේ වැඩිපුරම ඇලිලා තියෙන වස්තු නිසා ඔය. ඒක නිසා හොඳ ආකාර මොළුවට ගන්න මම ඒකෙන් කියන්නේ මේ දරුවෝ හදන්න එපා කියලා එහෙම නෙමෙයි. දරුවෝ හදන අය දරුවෝ 5 6 දෙනෙක් හදන්න. හදලා 3 දෙනෙක් විතර සාසනයට දෙන්න. ඔබගේ කරුමේ අරයන් දෙන්නෙක් විතර තියාගන්න. නැත්තම් කියන්නේ කරුමේ අරයන් එකෙක් ඉතුරුුන්නේ නැහැ කියලා. කුසපත් ඇදලා බලන්න කරුමක් කාර්යෝ කවුද කියලා. ඒ ගුණ්ඩ ව්‍යාපාර ටික ලියලා දෙන අනිත් තුන් දෙනාව නිදහස් කරන්නේ. එතකොට අද මම විඳින්නා වූ අනන්ත ප්‍රමාණ ප්‍රීතිය පිංගුතුනි එයාටත් විඳ ගන්න පුළුවන්. මේ යතිවරයන් වහන්සේලා විසින් මේ විඳින අනන්ත අප්‍රමාණ ප්‍රීතිය එයාටත් විඳ ගන්න පුළුවන් එතකොට. එහෙනම් දැන් ඔන්න මෙතනින් එහාට දැන් මේ දේශනාව කරද්දී විවිධාකාරයෙන් එක එක ආකාරයේ උදාහරණ උපමා උපමේයන් ගන්නවා. හැබැයි ඒකකින්වත් කියන්නේ පිංගුතුනි දරුවෝ හදන්න එපා කියලාවත් කසාද බඳින්න එපා කියලාවත් නෙමෙයි. කැමතියට පුළුවන් කසාද බඳින්න කැමතියට පුළුවන් දරුවෝ හදන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් අහංචි දාන්නේ නැහැ. අනේ හාමුදුරුවෝ කිව්වනේ දරුවෝ හදලා හරියන්නේ නැහැ කියලා හාමුදුරන්ට දැන් මූණ දෙන්නත් බෑ මේ පොඩි කී වරන් ගිහිල්ලා එහෙම හිල හිතන්න හෙම්පා. එහෙම වුණොත් එහෙනම් මට කතා කරන්න දෙයක් නැහැනේ. ෆෝන් එක ගැන කතා කළොත් ඒ ඊට පස්සේ ගියා මම ෆෝන් එක කරන් කොහොමද දැන් හාමුදුරු ගාවට යන්නේ? බෑ බෑ මම යන්නේ ආයි කවදා පබ්බන් අහන්න. ඇයි ෆෝන් එක ඉපෑ? ඒ වගේ මන්ද බුද්ධික තත්ත්වයට වැටෙන්න එපා කවුරු. උදාහරණයක් ගන්න පිංගුතුනි ඔබ ඇලිච්ච දෙයක් ඕනේ ගන්න. දැන් ඔබ අතාරූප දෙයක් විදියට ගන්න එකම එක දෙයක් ඉන්නේ තියෙන්නේ. ඒ තමයි මොකද්ද? අසුචි. ඉතින් අසුචි නැතුව බණක් කියන්න බෑ. ඇයි? ඔබ අතාරලා තියෙනවා නම් උදාහරණයක් විදියට ගන්න තියෙන එකම එක දෙය තමයි පිංගුතුනි අසුචි ටික ගන්න එක. ඒක විතරයි අතාරලා තියෙන්නේ. මම ඔබට හැමතිස්සෙම මතක් කරලා දෙන එක. ඔබ පොලිතින් බෑග් එකක් අත අතහැරලා නැහැ නේද? පොලිතින් බෑග් ටික එකතු කරනවා නේද? මොකද මාසෙකට සැරයක් එනවා නේද? පොලිතින් එකතු කරන කෙනා ඇවිල්ලා ප්ලාස්ටික් බාල්දියක් දින වෙලා පොලිතින් ටික ප්ලාස්ටික් ටික අරන් යනවා නේද? එනවා ඒ ටිකත් එකතු කරනවා, බෝතල් ටිකත් එකතු කරනවා, පත්‍ර ටිකත් එකතු කරනවා, බෝතල් පත්‍ර කාර්යයට දීලා ඉවරලා එදාගෙන කීයක් කර ගන්නවා නේද? ඒක අතහැරපු දෙයක් නැහැ නේ. එහෙනම් අතහැරලා තියෙන උදේට දාන වැසිකිළින් දාන ওই ටික විතරයි. ඒක නිසා ඒක උදාහරණයට ගන්න නැතුව මම මොකක් කියන්නේ? ඒක නිසා ඒව ගැන අහිතක් එහෙම හිතන්න එපා නේ අසුචි අසුචි කියනවනේ ඉතින් කොච්චර අසුචි නේ ඉතින් මෙන්න නැතු උදාහරණ කියලා අහන්නත් පුළුවන් මම වෙන උදාහරණ ගන්නම් ඔබ අතහැරලා කියන්න මට ඒවා ඔබ කියන්න අපි ගෙවල් ඔක්කොම අතහැරියා කියලා අන්න එදාට මම ගෙදර ගන්නම් උදාහරණයක් අතහැරපු එකක් විදිහට එහෙම කරන්නේ නෑනේ නිසා තියෙන එක තමයි ගන්න වෙන්නේ එහෙනම් දැන් හොඳ ආකාරම මේ ටික ශ්‍රවණය කරගෙන යන්න පින්වතුනි මමයි මගේයි හොයාගමු ඔක්කොටම කලින් මම දැන් ඔබව ටිකක් පිංගුතුනි මේ ගැඹුරට අරගෙන යනවා. මුලින් මුලින් අපි දේශනා කරගෙන ආව පිංගුතුනි එක ක්‍රමවේදයකට. ඒ ක්‍රමවේදයට දේශනා කරගෙන ආවේ පිංගුතුනි මම ගුරුවරයෙක්. ගුරුවරේ කියන කෙනා පිංගුතුනි ධර්මයේ දන්න ටික ඔක්කොම නැත්නම් මොකක් හරි Taman විෂයක් දන්නවනම් ඒ අවුරුද්ද පටන් ගන්නකොට ඒ ළමයා ඉන්නේ පිංගුතුනි මේ විෂය දන්නේ නැතුව. හැබැයි මේ ගුරුවරයායි විෂය දන්නව නේද? ඒ අවුරුද්ද තුල උගන්වන්න තියෙන ඔක්කොම ටික අන්තිම දෙසැම්බර් මාසෙත් උගන්වන්නේ මොනවද කියලා දන්නව නේද? හැබැයි ගුරුවරයා දන්නවා කියලා පිවිදෙන දෙසැම්බර් මාසෙට ජනවාරි මාසෙ ඉගන්නුවොත් එහෙම තේරෙයිද? එහෙනම් ගුරුවරයාගේ ස්වභාවය තමයි පිවිතුනේ හරියාකාරව Taman දන්නේ ඔක්කොම උගන්වන එක නෙමෙයි හරියාකාරව ප්‍රමාණිකූලව උගන්වගෙන ඉන්නේ. අපි ඔබට දහම් කතා කරගෙන කතා කරගෙන ආවා පිවිතුනේ ඔබ දිගින් දිගට මේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරගෙන ආවනම් ඔබට තේරෙයි ලොකු මාර්ගයක් දිගේ එනවා කියලා. ඒ ඇවිදින්න ඇවිදින්න ඇවිදින්න පින්විතනි යන්තම් අර දනගගා ඉන්න පිරිස යන්තම් අර කකුල් දෙකට ශක්තිය ඇවිල්ලා දැන් නැගිටින්න කාලේ වෙනකොට දැන් ඔන්න මොකද කරලා තියෙන්නේ පින්විතනි ඒ ඒ කතා කරපු ධර්මයේම දෙවෙනි කොටසට ඇවිදින්න තියෙන්නේ ඒක හරියට පින්විතනි භෞතික විද්‍යාවේ තියෙනවා නිව්ටන්ගේ භෞතික විද්‍යාව සහ ඒ කියන්නේ නිව්ටනීය භෞතික විද්‍යාව කියලා තියෙනවා එකක් අනිත් එක තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා තව එකක්. ඒ කියන්නේ මේ ශක්ති පොදි පුංචි පුංචි කෑලි වලට කඩලා කතා කරන ක්‍රමවේදයක්. මුල් භෞතික විද්‍යාවේ තිබුණේ පින්වතුනි මේ ශක්තිය කියන එක ගත්තට පස්සේ ඒක මේ මහ විශාල එකක් විදියට. නමුත් ඊට පස්සේ පින්වතුනි ඒ ගැන තව ටිකක් සියුම් කරලා බලනකොට විද්‍යාඥයෝ දැකගත්ත දෙයක් තමයි මේක මේ පුංචි කෑලි කෑලි වලට තියෙන එකක් කියන. එහෙනම් දැන් අපි මේ කතා කරන්න යන්නේ පින්වතුනි අපි මෙච්චර කල් කතා කරගෙන ආපු ඒවා දෙවෙනි අදියර. ඒවම තමයි නැවත කතා කරන්නේ. හැබැයි දැන් කතා කරන්නේ පින්විතනි පුංචි කෑලි කෑලි අරගෙන. මෙච්චර කාල පින්විතනි අපි දරුවා ගැන කතා කරා නම් දැන් දරුවා ගැන නෙමෙයි කතා කරන්නේ පින්විතනි. දැන් ඊට වඩා සියුම් අවස්ථාවක් ගැන කතා කරන්නේ. හැබැයි මේ දැන් මේවා දේශනා කරන්නේ පින්විතනි මුලින් මේවා දේශනා කරා නම් ඔබට තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඔබට සියුම් தත්ත්වය තේරෙන්නේ නැහැ පින්විතනි. ඔබ දරුවවයි දැකලා තිබෙ මෙච්චර කාල. දැන් මම අද ඔබට ඔප්පු කරලා පෙන්නනවා පින්විතනි දරුවා කියලා කෙනෙක්ව මෙච්චර කාල දැක්කේ නැහැ කියලා. ඔබ දරුවා කියලා කෙනෙක් කවදාකවත් එහෙම එහෙම ආශ්‍රය කරලා නැහැ කියලා. මම ඔබට හොඳ ආකාර මතයක ඔප්පු කරලා පෙන්වන්න. හැබැයි මේවා මුලින් කියන ගියා නම් එහෙම පිංගුතුනි ඔබට මේවා බින්දු මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැ මේ දහම මේ අතිවරයන් වහන්සේලාගෙන් අහලා අහලා අහලා හොද්දට මේ පෝෂණය අරගෙන ඉන්න නිසා තමයි මේ දේවල් දැන් තේරෙන්නේ ඔබට. ඒක නිසා හොඳ සිහිබුද්ධියෙන් මේ ටික අහන්න. පොඩ්ඩක් හොයලා බලමු පිංගුතුනි ඔය මමයි මගේ කියන්නේ කවුද කියලා. හොඳට සිහිපත් කරලා බලන්න පින්වතුනි ඔබ මේ මම කියලා කියාගන්න ස්වභාවයේදී මම ඉන්නවා කියලා ඔබට යම් අවස්ථාවක දැනුණා ඔබට දැනුණා නම් එහෙම ඊයේ ඔබ හිටියයි කියලා ඔබට යම් කිසි ඔප්පු කිරීමක් තියෙන්න ඕනේ පින්වතුනි ඊයේ ඔබ හිටපු බව එහෙනම් ඊයේ ඔබ හිටපු බව ඔබට ඔප්පු කරන්න කියලා කිව්වොත් එහෙම පින්වතුනි ඔබට කියන්න තියෙන්නේ මොනවද <coughs> කතා කරලා කියන්න මාත් එක්ක ඊයේ ඔබ හිතපු බව ඔබට ඔප්පු කරන්න කියනවා. දැන් ඔබට මොකද්ද ඔප්පු කරගන්න තියෙන්නේ? මතකයක් අරගෙන කියනවා. හරි. මොකද්ද ගන්න මතකය? එක මතකයක් උදාහරණයක් ඉදිරියට කියන්න. ඊයේ දැකපු දෙයක් ඔබ කියයි. එහෙම නේද? ඊයේ හවස පහට ඔබ එතන හිටපු බව ඔප්පු කරන්න කියලා කිව්වොත් එහෙම පින්විතනේ ඔබ මොකද කරන්නේ? මෙන්න ඊයේ පහට මම මෙන්න මේක දැක්කා කියලා කියයි. නැත්තම් ඊයේ හවස පහට මට මෙන්න මේක ඇහුණා කියලා කියයි. නැත්තම් මට මේක දැනුණා කියලා කියයි. ඔය ආකාරයෙන් දෙයක් හැරෙන්න පින්විතනේ ඔබට වෙන දෙයක් කියන්න දෙයක් නැහැ නේද? එහෙනම් පින්විතනේ අද මම ඔබට කිව්වොත් එහෙමනම් ඊයේ පහට මොකද්ද ඔබ දැක්ක කියලා ඇහුවොත් එහෙම පින්විතනේ ඔබ දැකපු දේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ සහිතවම නේද කියන්නේ? ඒ හැරෙන්න වෙන දෙයක් ඔබට කියන්න පුළුවන්. ඔබ ඇස් දෙකෙන් රූපයක් දැක්කනම් පින්විතනේ ඇස් දෙකෙන් දැකපු රූපේ නිසා ඔබට හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ ගැන නේද ඔබ කතා කරන්නේ? දැන් ඔතනදී බලන්න ඕනේ පිළිතුරේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා කොහෙද තිබුණේ කියලා. දැන් මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. ඔබට මේ චෛත්‍යරාජනන් වහන්සේව පේනව නේද? හැම කෙනාටම. උන්වහන්සේව දකිද්දී ඔබට ඇති වෙන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? කියන්න. සැප වේදනාව. දැන් මට තියෙනවා තව ප්‍රශ්නයක් අහන්න. ඒ සැප වේදනාව මේ චෛත්‍යරාජනන් වහන්සේගේ කොහෙද තියෙන්නේ? ඔන්න දැන් පිස්සුව කියනේ දැන් ඔළුවට හොඳ ආකාරව ගන්න පුළුවන්. ඔබ මට කිව්වා මේ චෛත්‍ය රාජානන් වහන්සේ දිහා දැක්කට පස්සේ ඔබට සැප වේදනාවක් ආවා කියලා. දැන් මං අහන්නේ පිංගුදනේ ඔබ ඇස් දෙකෙන් දැකලානේ ඕක කිව්වේ. ඇස් දෙකෙන් චෛත්‍ය රාජානන් වහන්සේ දිහා දැක්කට පස්සේ ඔබ කියනවා ඔබට සැප වේදනාවක් ආවයි. එහෙනම් මං අහන ඊළඟ ප්‍රශ්නේ මට උත්තරයක් දෙන්න. එහෙනම් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොයි හරියද පිංගුදනේ ඔය කියන සැප වේදනාව තියෙන්නේ? කොයි හරියවත් පේන්න තියෙනවද දැනක? නෑ. එහෙනම් පින්විතනේ ඔබ ඇස් දෙකෙන් බලාගෙන කියනවනම් මෙතන සැපක් තියෙනවා කියලා පින්විතනේ එතන තනිකර පිස්සුවක් නෙමෙයිද තියෙන්නේ. ඔන්න හොඳට සිහිපත් කරගෙන බලන්න. එහෙනම් ඔබට ඒකාන්තයෙන්ම පිස්සුවක් තියෙන්න බෑ. සැප වේදනාවක් ආවා කියලා කියන්නේ මේකද? හැබැයි කවුරු හරි කෙනෙක් මූණ අත ගෑවා නම් සැප වේදනාවක්ද නැද්ද? ඒක ලෝකේ තියෙනවා. කවුරු හරි කෙනෙක් හොඳ කන පුරවල පාරක් ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? දුක් වේදනාවක් එනවා. ඒක ලෝකේ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තියෙනවා. ඒක දැනෙන දෙයක් නේ. ඒක තියෙනවා. කොහෙන්ද දැනුනේ කියලා ඇහුවොත් එම් තව එකක් ගහලා පෙන්නන හැකද මෙන්න මෙතනටයි දැනෙන්නේ කියන එක. ඒක හොඳට තියෙනවා. නමුත් මම කියන්නේ පින්විතනේ මේ ඇස් දෙකෙන් රූපය දිහා බල්ලි වෙරලා ඔබ කියන ඔබට සැප වේදනාවක් ආවයි කියන්නේ. එහෙනම් අන්න එතන පින්විතනේ ඔබට හොඳ ආකාරව වැටෙන්න ඕන දෙයක් තමයි එතන 30ක් තියෙන. ඒක නිසා තමයි ඔබ සැප වේදනාවක් ආවා කියලා කියන්නේ. මොකද හේතුව පිස්සුව කියලා කියන්නේ පින්විතනේ ඔබ මනසේ හදාගත්ත එකක් නේද ඔය? එහෙනම් ඔය සැප වේදනා කියන ස්වභාවය ඔබට මනසට දැනෙච්ච එකක් නේද ඔය කතා කරන්නේ? එහෙනම් පින්වතුනි ඔබ ඊයේ යම් කිසි රූපයක් දැක්කා නම් ඒ රූපය නිසා හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ ගැන නේද ඔබ ඔය කතා කරන්නේ. එහෙනම් ඊට මොහොතකට පස්සේ ඔබ හිතියයි කියලා කිව්වොත් එහෙම පින්වතුනි ආයිත් ඔබට කියන්න තියෙන එක කන හරහා හරි ආපු ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැන නේද? ඊටත් මොහොතකට පස්සේ ඔබ හිතියයි කියලා කියන්නේ ඊට තවත් මොකද්ද කියන්න තියෙන්නේ? ඒත් ඔය මොකක් හරි ඔය කියන ඉන්ද්‍රිය හය හරහා ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ ගැන නේද ඔබට කියන්න තියෙන්නේ. ඒ හැරෙන්න පිංගුදෙනි මට ඔබ මේ අතීතයේ ඔබ හිටියයි කියලා කියන්න පුළුවන් එක සාධකයක් කියන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ කියන්න නැතු. එක දෙයක් මට කියන්න මේ මුළු ලෝකයක්ම ඔබට තියෙන්නේ පිංගුදෙනි ලෝකයක්. ඔය මුළු ලෝකෙටම ඇලුම් කරන තිරසක්නේ. එහෙනම් මට මේ මුළු ලෝකෙම අරගෙන ඉවරලා මට කියන්න අතීතයක් තුල ඔබ හිටියා කියලා මට ඔප්පු කරලා දෙන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හැරෙන්න වෙන එකක්. අසකන නාසයේ දිව ශරීරයේ මනහරහා ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහෙන් හැරෙන්න පිඟුතුනි ඔබට අතීතයක් පණවන්න බෑ නේද? අතීතයේ ඔබ මොනම අවස්ථාවක් හරි මොනෝම හරි කටයුත්තක යෙදিলা හිටියා නම් පිඟුතුනි ඒ කටයුත්ත තියෙන වෙලාවේදී ඔය කියන පහ රැස් කර කර නෙමෙයි ඔබ ඉඳලා තියෙන්නේ. මාත් එක්ක කතා කරන්න. හොඳ අවධානයෙන් ඉන්න පිළිතුර ඔබ ඔබයි මමයි විතරයි මෙතන ඉන්නේ. ඒක නිසා ඔබ මට උත්තර දෙන්න. අර ඈත හිටියක් කමන්නේ ඔබ මට උත්තර දෙන්න. ඇයි ඔබයි මමයි විතරයි ඉන්න ආත්මార్థකාමී වෙන්න මේ වෙලාවේ? ආත්මార్థකාමී වෙන්න කිව්වේ මොකද්ද? ඔය ආත්මార్థකාමී කියන වචනේ වැරදියට එහෙම ගන්න යන්න එපා. ආත්මార్థකාමී කියන්නේ ආත්ම අර්ථකාමී කියන එක. කියන්නේ තමන්ගේ හිත සූපිනිස කටයුතු කරනවා කියන එක. ඕක අද පාවිච්චි කරන්නේ පිඟුදෙනි මහා දුෂ්ටකම් කරන මිනිසුන්ට. උඹ නම් මහා ආත්මාර්ථකාමී කියලා. ඒක වැරදි අර්ථකථනයක්. ඒ වැරදි අර්ථකථනේ දෙන්නේ පාත්මාර්ථකාමී කියලා කියන්නේ ආත්මාර්ථකාමී තමන්ට තමන්ට අර්ථ පිණිස කටයුතු කරන කෙනා. එන අද මේ වෙලාවේ මේ මොහොතේ තමන්ට අර්ථ පිණිස කටයුතු කරගන්න. ඒක නිසා මාත් එක්ක කතා කරලා මට උත්තර දෙන්න ඒවත්. ඔබයි මමයි විතරයි ඉන්නේ. ඒ අදිස්ථාණයෙන් කටයුතු කරන්න. කොහොම හරි මේක අවබෝධ කරගන්නවා කියලා. එහෙනම් පින්වතුනි මේ අතීතයක් තිස්සේ මේ අතීතයක් ඔබට තිබුණයි කියලා ගන්න පුළුවන් මොනම කර්තව්‍යයක් හරි ඔබ කළා නම් පින්වතුනි ඒ කරපු හැම වෙලාවකම ඔබට ආවේ ඔන්න ඔය කියන එක්ක ඇහැ හරහා කන හරහා නැත්තම් ඔය කියන ආයතන හය හරහා ආපු ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ක්‍රියාවලිය විතරමයි නේද? ඒ හැරෙන්න වෙන දෙයක් තියෙනවද? වර්තමානයේදී පින්වතුනි මෙන්න මේ මොහොතේදී මේ පත්‍යුප්පන්න මොහොතේදී ඔබට මාව පේනවද? ඔබට මාව පේනකොට පින්වතුනි ඔබට මොනවද දෙන්නේ? ඔය ඇහැ හරහා මොනවද ඇතුල්ලේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික නේද? ඒ හැරෙන්න ඇතුල් වෙන තව එක දෙයක් හරි මට කියන්න. ඔබට දැනනවද මං එහෙම ඇතුල් වෙනව ඇවිල්ලා? එහෙනම් ඔය ඇහැ හරහා පිංගුතුනි ඇතුල් වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වැඩ පිළිවෙල නේද? එහෙනම් හොඳට බලන්න පිංගුතුනි අනාගතයක් ගැන කල්පනා කළත් ඔබ ඔය අනාගතයේ පින්විතනේ ඔබට යම කල්පනාවට ගත්තා නම් එහෙම අනාගතයේ අපි තමු ඔබගේ දරුවා දොස්තර දොස්තර වෙනවා. දොස්තර ඩිග්‍රී එක ගත්ත වෙලාව කියලා ඔබ යම් කිසි සීනයක් මවා ගත්තා නම් හිතේ. ඒ වෙලාවේ ඔබට සැපයි වේදනාවක් දෙන්නේ දුක් වේදනාවක් දෙන්නේ. නෑ උත්තරේ දෙන්න. දැන් මේ මේ අනේ කියන්න බෑ වගේ ඉන්න එපා. උත්තරේ දෙන්න. සැප වේදනාව. නේද? එහෙනම් ඔන්න සැප වේදනාවක් කියනවා. එහෙනම් දැන් සැප වේදනාවක් එනවා කියලා කියන්නේ පිළිදෙන අනාගතෙත් ඔබට තියෙන්නේ මොකක්මද ඔය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාදාමයක් විතරයි නේද? එහෙනම් පිළිදෙන ඔබ අතීතයක් තිබුණා නම් අනාගතයක් තියෙනවා නම් වර්තමානයක් තියෙනවා නම් ආදී වශයෙන් ඔබ ඔය කියන කටයුත්තක් තියෙනවා නම් ඔය හැම කටයුත්තකම ඔබට උරුම වෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ විතරයි නේද? එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව මම හොයාගන්න වැඩ පිළිවෙලක් සකස් වෙලා ඉනවනේ. එහෙනම් ඔබ අතීතයේ මම හිටියා කියලා අතීතයේ අපිට මොකද 2017 අගෝස්තු මාසේ 3 වෙනිදා මම හිටියා කියලා කිව්වනම් 12:45ට හරියටම මං හිටියා කියලා කිව්වනම් පින්විතනි ආපහු සැරයක් කියන්න වෙන්නේ මොකක්මද? ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඕන්නම් කැටගරයිස් කරගන්න පුළුවන් ඕන්නම් හොයාගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකදී මොකක් හරහා ආපු එකක්ද කියලා. හයක් හරහා එන්න පුළුවන් නේ පහක් හරහා එන්න පුළුවන් අනිත් එක්කෙනා හය හයකින් එක්කෙනා මොකද කරන්නේ? අර ආපු ඔක්කොම විමස විමස විමස විමස ආපහු බලනවා පාළුව මගන්නේ. ඇයි මම පවත්වාගෙන යාමක් තියෙන්න පැති හිතේ මම පවත්වාගෙන යනකොට ওই පහෙන් ආවේ නැත්නම් අර හය වෙනි එක්කෙනා මොකද කරන්නේ? ඒ අඩුව පුරවනවා. ඒක නිසා මම පවතිනවා බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් ඔය උතන පිංගුදෙන් දැන් මේ අපි දැන් මම මගේ කියලා ওই දෘෂ්ටි තියෙනවා ආදී වශයෙන් කිව්වට හරියන්නේ නැහැ නේ. වචන වලින් අරන් හරියන්නේ නැහැ මේ. නැත්නම් ඔබට කියන්න පුළුවන් නේ තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන මම මගේ කියන දෘෂ්ටිය නැති වෙනවා කියලා. එහෙනම් දැන් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි කී කී කියන හරිනේ. දැන් පුළුවන් ඒ වැඩේ කරගන්න. ඒක කේස් මම නෙමෙයි කේස් මගේ නෙමෙයි කේස් මම නෙමෙයි කේස් මගේ නෙමෙයි කී කී කියන පුළුවන් වැඩේ කරගන්න එහෙමුණ. කටපාඩම් කරලා පුළුවන් විදිහට නිවන් දකින්න. නෑ මේක උත්තරීතර අවබෝධයක්. අවබෝධයටපත් වෙච්ච කෙනා දෙපාරක් අවබෝධයටපත් වෙන්න දෙයක් නෑ. එකපාරක් යාට අවබෝධ වෙන්න තියෙන හින්දා ඒ අවබෝධය අවබෝධයෙන්ම තමයි ආපෞසරයක් ආයෙ ගහන්න දෙයක් නෑ එතන නිහඬ. එහෙනම් ඔන්නෝක හරියාකාරව අල්ලගන්න. එහෙනම් දැන් ඔබට මේක අවබෝධයෙන්ම තේරෙන්නේ මම කිව්වට හරියන්නේ නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා එහෙම. අපි හොයලා බලමුකෝ ඉන්නවනම් ඒක හෝ කියලා. දැන් ඔබට ප්‍රශ්න වෙන්න එපා. ඔය ගත කාගේද? මගේ. හිත කාගේද? මගේ. ඉතින් ගතත් මගේ නම් හිතත් මගේ නම් කො මම? බයිසිකලෙත් මගේ. ගෙදරත් මගේ. ඇයි? මම ඉන්නේ නිසානේ. ඉතින් ගතත් මගේලු හිතත් මගේලු කෝ මම එතකොට. ඉතින් ඔබට ඔය නිකන් කල්පනාවට එන්නේ නැද්ද? නිකන් ඉන්න ගම අපිට කල්පනාවට එන්නේ නැද්ද? ගතත් මගේලු හිතත් මගේලු. ඒකට දැන් මං කෝ? එහෙම හිතෙන්නේ බෑ. ඒකයි මම ඔබට කියන්නේ හැමදෙස්සෙම විමර්ශනශීලීව බලන්න. හැබැයි අඟහරු ලෝකේ අලුත් ජීවියෙක් එහෙම හම්බුණා කිව්වනම් ඒකට ඇඳුනුත් මහ මෙහෙ ඉඳලා. ඕක තමයි ස්වභාවය. මේක අවබෝධ කරගන්න උත්සාහයක් නැහැ. එහෙනම් ගතත් මගේ නම් හිතත් මගේ නම් මමෙක් කියලා හොයාගන්න එපා දැන් කොහොම හරි එහෙනම් කෝ මම කියලා. එහෙනම් මම හොයාගන්න යන වැඩ පිළිවෙලෙදි පිටුතරි ඔන්න ඔබට හොඳ ආකාරම තේරෙනවා මම හිටියයි කියලා ඔබ දරනවනම් මේ ඔබගෙන්ම අහන්න ඕනේ ප්‍රශ්න. මේ මේ ස්ථානයට ඇවිදින්න ඊයේ හවස නැත්නම් අද අද හවස හවස 8ට රාත්‍රී 8ට ඔබ හිටියයි කියලා ඔබට කියන්න තියෙන සාධකයක් කවුරු හරි ඇහුවොත් එහෙම. ඔබට කියන්න තියෙන විමුදලින් ඔය ඇතුල් වෙච්ච පහ ගැනනේ. 8යි 10ට ඔබ හිටියා කිව්වනම් ඔබට කියන්න තියෙන ඔය ඇතුල් වෙච්ච පහ ගැනනේ. එහෙනම් පින්වතුනි මේ තාක්කල් ඔබ මේ ආපු ගමනේ තිබිලා තියෙන්නේ ඔන්න ඔය කියන පහ නේද? කොතන ගත්තත් ඔය කියන පහේ පහේ සෙට් ටිකක් නේද තිබිලා තියෙන්නේ? මෙන්න පහක් මෙන්න පහක් මෙන්න පහක් මෙන්න පහක් මෙන්න පහක් කියලා පහේව සෙට් ටිකක් නේද තිබිලා තියෙන්නේ? ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ නේද? එතකොට පිංගුතුනි එහෙනම් ඔය පහේ සෙට් ටිකක් නම් තිබුණේ. දැන් උතන මමෙක් ඉන්නවා කියලා කොහොමද ගත්තේ? අන්න එතනත් හොඳ ආකාරවම අල්ල ගන්න ඕනේ. පහේ සෙට් ටිකක් විතරයි නම් තියෙන්නේ. හැබැයි ඒක තමයි යථාර්ථය. පහේ සෙට් ටිකක් විතරයි තියෙන්නේ. මොකද අරිහතුන් වහන්සේටත් පහේ සෙට් ටිකක් විතරයි තියෙන්නේ. හැබැයි අරිහතුන් වහන්සේට නැති පිස්සුවක් අපිට තියෙනවා. මොකද්ද ඒ? අර පහේ සෙට් ටික තියෙනවට අමතරව තව එකක් තියෙනවා. මොකද ඒ පහේ සෙට් ටික උපාදාන කරගෙන පහේ සෙට් ටිකට පිංගුතුනේ ඇල්මක් බැල්මක් හට අරගෙන මෙන්න මේ පහේ සෙට් ටික නැත්නම් මේ පහේ පැක් එක නැත්නම් මේ පහ උපාදාන කරගත්තා නම් පිංගුතුනේ ඒ කියන්නේ ආසාවෙන් අල්ලබදා ගත්තා නම් මොකද වෙන්නේ පිංගුතුනේ ඔය ඔක්කොම එකට ඈඳෙනවා. ඔය ඔක්කොම එකට ඈඳෙනකොට පින්වතුනි එක එක වශයෙන් පේන්නේ නෑ මේ මම මේ හිටියා කියන ස්වභාවයකටපත් වෙනවා. දැන් මම මේක කිව්ව පමණින් ගන්න බෑ ඔබට. අපි උදාහරණ කතා කරගෙන කරගෙන යනකොටයි ඔබට මේක තේරෙන්නේ. තේරුනේ නැත්තම් වැඩක් නෑ. ඊළඟ එකේදී අහගන්න. එච්චරයි තියෙන්නේ. කටපාඩම් කරන් යන්න එපා. පහේව විතරයි තියෙන්නේ මන්නේ. පහේව විතරයි තියෙන්නේ මන්නේ. පහේව විතරයි තියෙන්නේ මන්නේ. ඕක වැඩක් නෑ. කවුරු හරි ඇහුවොත් එහෙම මොනවද තියෙන්නේ? පහේව විතරයි මන්නේ. ඒක නෙමෙයි පින්වතුනි මාර්ගඵලය කියලා කියන්නේ. මාර්ගඵලය කියන්නේ සත්‍යයක් සම්පූර්ණයි මම නැවත නැවතත් කියන්නේ ඒකයි. ඒ අවබෝධයට ආවට පස්සේ ආයෙ හැරෙන්නේ නැහැ. එතකම්ම තමයි හැරෙන්නේ. එහෙනම් මොහොතක් මොහොතක් නෑර ගත්තනම් පිටුතුනේ හැම මොහොතකම අපිට අහුවෙන්නේ ওই කියන පහේවයි. එහෙනම් දැන් මේ මම පවත්වාගෙන යනවා කියලා කියන්නේ පිටුතුනේ හැමතිස්සෙම මොකක් හරි ක්‍රියාදාමයක් කරලා ඒ කිව්වේ කාය කර්මයක් හෝ වචී කර්මයක් හෝ මනෝ කර්මයක් හෝ කරලා මෙන්න මේ පහේ ඒවා ටික ඇතුල් කර ගැනීමේ වැඩපිළිවෙලක යෙදෙන එකට නෙමෙයිද පිංගුදිනේ ජීවත් වෙනවා කියලා කියන්නේ. අනාගතේ පැත්තකට දාන්න වර්තමානයේ පැත්තකට දාන්න අතීතයේ ඔබ හිටියන්නේ. ඔය දන්න මතෙන් ඔය දන්න විදිහට අතීතයේදී ඔබ මොකද්ද කළේ? ඔබ මම පවත්වන්න මොනවද කළේ? හරි මම පවත්වන්න කිව්වහම ඒක තේරෙන්නේ නැහනේ. ජීවත් වෙන්න මොනවද කළේ? කෑව බිව්වා ඒක පැත්තකට දාන්න. කෑව බිව්වේ ඒකට නෙමෙයි. මම පවත් නැත්තම් ජීවත් වෙන්න ඔබ මොකද්ද කළේ? ඔබ රූප බැලුවා. ඔබ ශබ්ද ඇහුවා. ගඳ සුවඳ දැනගත්තා. අන්න ඒවයි ඔබ කියන්න ඕනේ රස දැනගත්තා. කියන්න හැපා රස්සාවක් කළා කියලා ජීවත් වෙන්න. ඒ රස්සාවක් කරන්නේ පිඟුදුනේ වෙන දෙයකට මම ඒකත් ඔබට පෙන්වන්නම්. ඒකයි කියන්නේ පිඟුදුනේ අද ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලේ මේක හරියට තේරුණොත් ඔබට. ඊට පස්සේ ඔබට දුක හිතේ. අනේ අපරාධනේ මම මේ සංසාරේ ආවේ කියලා. දැන් සාරයි සාරයි හොඳයි හොඳයි කියාගෙන ආවද? යථාර්ථයට වැඩිච්ච ගමන් තේරෙනවා පිළිදින අනේ මොන කරුමකට මම මේ සංසාරේ ආවද? මොන මෝඩකමකටද මම මේ සංසාරේ ආවේ? මගේ අතීතයේ සිහි වෙනකොට මට එපා වෙනවා කියලා ඔබට හිතේ. ඇයි මම මෙහෙම දේවල් කරගත්තේ? ඇයි මට මෙහෙම දේවල් වුනේ? ඔය ආදි වශයෙන් ඔබ දැන් ගොන් කමක් කළාට පස්සේ ඔබට වැටහෙන්නේ නැද්ද? අපි දැන් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්නවා ව්‍යාපාරයක් කරන්න පටන් ගන්නේ කාගේ හරි බසකට රැවටිලා ඉවරලා ලක්ෂයත් එකක් නැති කරගන්න. ඊට පස්සේ ඔබට කල්පනා කරනකොට මොකද්ද හිතෙන්නේ? අනේ මං වගේ ගුණෙක් ඇයි මම මෙහෙම මේවා කරගත්තේ කියලා හිතෙනව නේද? ඕන් ඔය මත්තම ඔබට හිතෙන්න පටන් ගන්න පිඟුතුනි මේක අවබෝධ වෙනකොට. එහෙනම් ඔබ ජීවත් වෙනවා කියලා කලේ පිඟුතුනි රූප බලපු එක. <coughs> ශබ්ද හපු එක. මොකද හේතුව පිඟුතුනි ජීවත් වීම සඳහා ඔබට අවශ්‍ය ආහාර පහක් තියෙනවා. ඔය පහේ පැක් එක ඇතුළට එන්නේ නැතුව කවර කවදාකවත් ඔබට ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ මට එකම එක සත්වයක හොයලා කියන්න පුළුවන් නම් ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන හයම නැති. හොඳට කල්පනා කරලා බලන්න මේ 31 ලෝක ධාතුවේ එක්කෙනෙක්ව මට හොයලා දෙන්න. 31 ලෝක ධාතුවේම එක්කෙනෙක් හොයලා දෙන්න. ඇස කන නාසය දිව ශරීරයේ මන කියන හයම නැති. පුළුවන් ද පවතින එහෙම කෙනෙකුට? එහෙම කෙනෙකුට පවතින්න බෑ ලෝකේ. ඇයි හේතුව? එයා ජීවත් කරන්නේ මොකද්ද එතකොට? ජීවත් කරන්න නම් පින්විතනේ එයාට අවශ්‍ය පහක් තියෙනව නේද? ඔය පහ එන්න ඕනේ පින්විතනේ ඔය පහ ඒ මේ ක්‍රියාවලිය තමයි ඔය පහ චන්දරාගයෙන් බැඳගෙන. ඔය පහ උදෙසා කරන යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඔන්න ඔය වැඩපිළිවෙලට කිව්වා පින්විතනේ අபிසංකාර කියලා. මේ අபிසංකාරයට මම ඔබට සරල අර්ථකථනයක් දෙන්නේ. සංකතං අபிසංකරොන් තීති වික්කවේ තස්මා සංඛාරාති මුච්චති කියලා කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව. ඒක ගොඩාක් ප්‍රබලයිනේ. බොහොම සරලව ගමු. සරලව ගත්තොත් එහෙම පින්වතුනි ඔය අபிසංකාර වඩනවා කියන්නේ මොකද්ද? ඔය පහේ ඒවට චන්දරාගය ජනිත කරගෙන ඒ පහේ ඒවා නැවත නැවතත් ලබා ගැනීම උදෙසා කරන යම්කිසි කාය කර්මයක් තියෙනවා නම් වචී කර්මයක් තියෙනවා නම් මනෝ කර්මයක් තියෙනවා නම් ඔන්න ඔකට කිව්වා පින්විතනේ අபிසංකාර කියලා. දැන් එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා බලමු පින්විතනි පින කියන්නේ මොකක්ද? දැන් මම ඔබට පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? කුසලයේ කියන්නේ මොකද්ද කියලා මනාකොට පෙන්වන්න. ඒකයි මම කිව්වේ දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් යන්නේ. ඒ කිව්වේ දැන් මේ පුංචි පුංචි අංශු වර්ගගෙන පෙන්වන්න හදන්නේ. අන්න එතකොට පින්විතනි ඔක්කොම වැටහිලා එනවා. ඒ දවස්වල ඔබට යම් ගැටහීමක් තිබුණා මේ පිනයි කුසලයයි කියන්නේ දෙකම එකයි වගේ නේද? ඕක මොකද්ද ආයි කියන්නේ? දැන් ඔබට වැටහි පින කියන්නේ මොකද්ද කුසලයේ කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද කියන එක හරියාකාරව වැටහිලායි. දැන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා ඔබට අවබෝධ වුණාද? ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔන්න ඔය පහේවා ගොඩ ගහ ගැනීමේ ක්‍රියාවලියට නේද? ඔය පහ අතුරට ගැනීමේ ක්‍රියාවලියට නේද ජීවත් වෙනවා කියලා කියන්නේ? එහෙනම් යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙන එක නතර වුණා කියන අර පවත්වන එක නතර වීම හෙවත් අපවත් වීම කියන්නේ මොකද්ද? ආන්ගේ පහ ඇතුළට ගන්න ක්‍රියාකාරීත්වයක් වෙන එකද? නතර වෙන එක. මැරෙනවා කියන්නේ ඒකට නෙමෙයිනේ. මොකද මනුස්සකයකින් මැරිලා බලුකයක ඉපදිච්ච ගමන් ආයි බලුකය ඉඳලා මොනවද කරන්නේ? ආයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගැනීමේ ක්‍රියාදාමයේ එදී දිනේදී ඉන්නේ. එහෙනම් බල්ලට අවුරුදු 20ක් ගිය වෙලාවෙත් බල්ල මොකද කරන්නේ? පණ ගැහෙන අන්තිම වෙලාවෙත් බල්ල මොකද කරන්නේ? ඒත් අන්තිම හිතෙත් මොකද්ද බල්ලට කරන්න තියෙන්නේ? කතා කරන අන්තිම හිතෙත් මොකද්ද කරන්න තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් ගත්තා ඉතින් මලා තව තැනක ඉපදිලා ඒ ආදී පළවෙනි හිතෙත් මොකද්ද ආයි කරන්න තියෙන්නේ? ආයි රූප වේදනා සංඥා සංකාර විඥාන වගේ පහ ගන්න එක නේද කරන්න තියෙන්නේ? වෙන දෙයක් ගන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් පින්විතනි ඔබ මෙච්චර කල් ගත කරපු මේ අනාදිමත් සංසාරේ ඉඳලා ගත කරගෙන ආවා වූ යම්කිසි ජීවිත ගණනාවක් තියෙනවා නම් අනන්ත අප්‍රමාණ ජීවිත ගණනාවකදී පහළ වුණා වූ හිතක් හිතක් ගන්න පින්විතනි ඔබ එකතු කරලා තියනවා මොකද්ද? පහක්. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන හිතක් හිතක් නෑරු පිංගුතුනි ඔන්න ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේව ගොඩ ගෙහි ගෙහි ගොඩ ගෙහි ගෙහි ගොඩ ගෙහි ගෙහි යනවා නේද එහෙනම් අනන්ත අප්‍රමාණ සංසාරය ඇතුලේ ගොඩ ගහගත්ත පහේව කොච්චරද කියලා හිතා ගන්න පුළුවන් එහෙනම් දැන් එකක් එකක් නෑරු ওই විදිහට යනවා නම් ජීවත් වෙනවා කියලා කියන්නේ ඕකට නම් පිංගුතුනි අපි පින කියන්නේ මොකද්ද කියලා බලමු මොකක්ද එහෙනම් පින කියලා කියන්නේ? පින කියලා කියන්නේ පින්වතනි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔන්න ඔය පහේ ගොඩක් ලබා ගැනීම උදෙසා යම් කිසි කාය කර්මයක් හෝ වචී කර්මයක් හෝ මනෝ කර්මයක් කරද්දී ලෝක සත්‍යයට ඒකෙන් යහපතක් සිද්ධ වුණා නම් ආන් ඒකට කිව්ව මොකක් කියලාද? පින කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට බැඳිලා ඒ බැඳිච්ච දේ උත්පාද කරන්න ගිහිල්ලා ලෝක සත්‍යයට අයහපතක් වුණා නම් ඒකට කිව්ව මොකක් කියලාද? පව කියලා. එහෙනම් කුසලයේ කියන්නේ මොකක්ද? දැන් පින කියලා කියන්නේ මොකද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බැඳිලා ඒක ලබා ගැනීම උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරද්දී ලෝක සත්‍යයට යහපත සිද්ධ වෙනවනේ. අන්න ඒකට කිව්ව මොකක් කියලාද? පින කියලා. මොකද්ද කුසලයේ කියන්නේ? ඔබට මතකද පින්විතනි මේ මහ යතිවරයන් වහන්සේ කුසලයේ කියලා කියන්නේ කුණු සලාහැලීම කියලා කිව්වා. හැබැයි මේ කුණු සලාහැරීම කියලා කිව්වට පස්සේ තවත් විග්‍රහ කළා කිව්වා සසර කුණු සලාහැරීම කියලාත් කිව්වා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ටිකක් හිතා ගන්න නැති. නමුත් මම ඒක දැන් ඔබට තව ඔබට පෙන්වලා දෙන්නම් මොකද්ද ඒ කිව්වේ කියලා උන්වහන්සේ. මොකද්ද උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වුනේ කියන්නේ. පින්වතුනි එතන මේ කුණු සලාහැරීම කියලා කිව්වේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන චන්ද රාගය දුරු කිරීම උදෙසා යම්කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කළා නම් අන්න ඒකට කිව්ව මොකක් කියලාද කුසලයේ කියලා එහෙනම් දැන් පිනයි කුසලයයි කියන එක හොඳ ආකාරම වෙනස් බව අපිට තේරෙන්නේ නැද්ද එහෙනම් පින කියලා කියන්නේ මොකක්ද? ආපෞසරයක් අම්ම අපි. පින කියලා කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බැඳිලා. ඒවා නැවත නැවතත් ලබා ගැනීම උදෙසා කරන්නා වූ කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් නිසා ලෝක සත්‍යයට යහපතක් සිද්ධ වෙනවා නම් ආන් ඒකට කිව්ව මොකක් කියලාද? පින කියලා. එහෙනම් කුසලයේ කියන්නේ මොකක්ද? කුසලයේ කියලා කියන්නේ කොහොමදනේ? ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් බව ඔබට වැටහෙන්නද දැන්? කුසලයේ කියලා කිව්වේ මොකක්ද එහෙනම්? රූප වේදනා සංඥා සංකාර විඥානයන් තියෙන චන්ද රාගයක් තියෙනවා නම් ආන් ඒ චන්ද රාගය දුරු කිරීම උදෙසා යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කරා නම් අන්න ඒකට බලන්නකො පිනයි කුසලයි කියන්නේ කොච්චර වෙනස් දෙකක්ද කියලා සියුම් සියුම් මට්ටමින් යනකොට බින්දුනේ හොඳ ආකාරව වැටෙන්න පටන් ගන්නවනේ ඔය දෙකේ වෙනස. හැබැයි නිකන් කිව්වොත් එහෙම ආ ඔය දෙකම එකයි ඕකේ පහලුකු ප්‍රශ්නයක් නෑ. එන ඔබ පින් කරලා තියෙන ඕනේ තරම්. අදත් ඔබ පින් කරන්නේ නැති. ස්වාමීන් වහන්සේ අපිට කිව්ව පින කරනකොට කුසල ලැබෙනවා. අහලා තියෙනවා. පින කරනකොට කුසල ලැබෙනවා නෙමෙයි. පින කියන එක කුසලයේ උදෙසා උපනිශ්‍රේ වෙනවා. පින කියන එක කුසලයේ උදෙසා උපනිශ්‍රේ වෙනවා. දැන් ඔබට ඒක වටහා ගන්න පුළුවන්. දැන් මේ කියපු ක්‍රමවේදෙට. කුසලයේ කියලා කියන්නේ පින්විතනි මොකක්ද අර මෙච්චර කල් කරගෙන ආව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳි චන්ද රාගයක් තියෙනවා නම් ඔන්න ඔය චන්ද රාගය දුරු කිරීමේ ක්‍රියාදාමය. චන්ද රාගය දුරු කිරීමේ ක්‍රියාදාමයේ යෙදුණා නම් පින්විතනි දවසින් දවස දවසින් දවස මොකද වෙන්නේ? මේ කුසල ධර්ම වැඩෙනවා. අන්න කුසල මූල පටිච්ච සමුප්පාදේ වැඩ කරන්නේ ඔන්න ඒ වෙලාව. කුසල මූල පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා යනකොට බින්දුනේ මොකද වෙන්නේ අන්තිම? ඒව මේ තේසන් ධම්මානං සමුදය හොති කියලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යථාර්ථය අවබෝධ වෙවි අවබෝධ වෙවි බින්දුනේ අවිද්‍යාව ටිකින් ටික යටපත් වෙවි යටපත් වෙවි යන ක්‍රමයේ අවිද්‍යාව කිව්වේ මොකක්ද එහෙනම්? නොවටිනා රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට මොකක්ද දීමද? වටිනකමක් දීම. ඔන්න අවිද්‍යාව. මේ සරල අර්ථයෙන් ගන්න. ඕන්නම් ගැඹුරින් අර්ථයෙන් ගන්න. විවිධාකාරයේ අර්ථ තියෙනවා විද්‍යාවට. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති වික්කේ අවිජ්ජා ඕකත් ගත්ත හැකි. දැන් ඉස්සරහට පිංගුතුනි සියලු දේශනාවල මේ ආකාරයෙන් මේ මේ මේ දේශනාවල් කරන්නේ. ඒ කියන්නේ සියුම් මට්ටමින් කරන දේශනා ඔක්කොම පිංගුතුනි මේ හරහා චතුරාර්ය සත්‍ය විග්‍රහයන් වෙන හැටි. අනිච්ච දුක්ඛ අනාත්ම කියන ස්වභාවය කොහොමද වෙන්නේ? උද්‍යාව ඥානය කොහොමද මේවා මේව තුලින් ලැබෙන්නේ? ඔය ඔක්කොම පිඟුදෙන එකින් එක එකින් එක විග්‍රහ කරගත්ත හැකි. හැබැයි ඒකට පිඟුදෙන මුලින් ඉඳලා දහම් අහගත්තා වූ දහම් ඥානයක් තියෙනව නැත්නම් එකපාරට මේක කිව්වට වැටහෙන්නේ නැහැ. ඒකයි මුලින් ඉඳලා මේවා කිව්වේ නැත්තේ. එහෙනම් දැන් හොඳ ආකාරව අවබෝධයට ගන්න තිබුණේ ඔබ කුසලයක් කරනවා කියලා කරන්න එකම එක දේ තියෙන්නේ ඒ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳිච්ච ඒ ඡන්ද රාගය දුරු කිරීම උදෙසා කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම. එහෙනම් ඔන්න එච්චර. දැන් අපි පොඩ්ඩක් බලමු පිංගුතුනි මගේ කියන්නේ මොකක්ද කියලා. අපි ආපහු සැරයක් ඕව දිගේ යනවා. එතකොට ඔබට තව තව තව තව තේරෙයි මේ. මගේ කියන්නේ මොකක්ද? දැන් ඔන්න ඔක බලමු. ඊට පස්සේ බලමු අභ්‍යන්තර ආයතන කියලා තියෙනවා බාහිර ආයතන කියලා තියෙනවා. ඇයි ඒවට ආයතන කියන්නේ? ඇයි අභ්‍යන්තර ආයතන කියන්නේ? ඇයි බාහිර ආයතන කියන්නේ? ඔය ඔක්කොම විස්තර කරගත්ත හැකි පින්විතනි මේක අහන අය යද්දී. හොඳ අවබෝධයෙන් අල්ලගන්න. මගේ කිව්වේ මොනවද? දැන් මගේ කියලා කිව්වට පස්සේ තියෙන්නේ ඕනි තරම් තියෙනවනේ. නේද? මගේ කියලා කියලා ලිස්ට් එකක් ලියන්න දුන්නොත් එහෙම පින්විතෙන් ලියලා ඉවර කරන්න පුළුවන්ද මගේ කියන ඒවා? බැහැ. ඔය මගේ කියන ඒවා පින්වතනි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පින්වතනි අභ්‍යන්තර මගේ. අනිත් එක තමයි බාහිර මගේ. අභ්‍යන්තර මගේ ගොඩක් නැහැ. අභ්‍යන්තර මගේ තියෙන හයයි. බාහිර මගේ තියෙනවා අනන්ත අප්‍රමාණ ගානක්. මොනවද අභ්‍යන්තර මගේ? අභ්‍යන්තර මගේ ඇස ඔය ඇස කාගේද? කාගේද? මගේ. දැන් බලමු ඇයි ඔය ඇහැට මගේ කියන්නේ? අන්න එතකොට තේරෙයි මම කියන්නේ මොකද්ද මගේ කියන්නේ මොකද්ද කියලා පිළිදෙන මේවා තේරෙනකොට අර සමාජීය භාෂාවෙන් කියනවා පිස්සු හැදෙයි. නිගමන ඉඳලා වන්න උප්පත්ති ඉඳලා අද මේ දක්වා ඔබට දාලා තියෙන නම නිමල්. හෙට නැත්නම් අද උසාවි තීන්දුවක් දෙනවා ඔබ නිමල් නෙමේ කමල් කියලා. ඒ තීන්දුව දෙන වෙලාව ඔබට පිස්සු හැදෙන එකක් නැද්ද? ඇයි මෙච්චර කාලයක් ඔබ කවුද? නිමල්. අද කියන ඔබ කමල්. ඒ කියන්නේ මෙච්චර කල් හිටපු නිමල් බොරුවක්. ඔබ කමල්. කොහොමද ඔබට හිතන හැඟීම? ඕන් ඕවගේ එකක් හිතේ ඔබට. අවබෝධ වුණා නම් පින්වතුනි මගේ කිව්වේ මේ ඇහැ මගේ දැන් ඔය ඇහැ මගේ නෙමෙයිනේ මේ ඇහැ මගේ ඇයි මේ ඇහැ මගේ හොඳට අවබෝධයෙන් කියන්නේ ඇයි ඇයි ඔය ඇහැ මගේ Uh-huh. තව නෑ හොඳයි හොඳයි මට උත්තර තමයි ඕනේ. ඔබ මේ දහම් සාකච්ඡාවේ ඉන්නවා. එච්චරයි අවශ්‍ය වෙන්නේ. එතන ඔබ නිින්ද යන්නෙත් නැහැනේ ඔබට උත්තරයක් දී ගන්න පුළුවන් නම්. මගේ. ඇයි මේ ඇහැට මගේ කිව්වේ? පින්වදනි මගේ කියලා යමක් මේ ලෝකේ තියෙනවා නම් මගේ කියලා කියන්නේ මම පැවැත්වීම උදෙසා ප්‍රත්‍ය දෙන කෙනා. මං කිව්ව පමණින් ගන්න එපා. දැන් උදාහරණයකින් ඒක අරගෙන බලමු. මේ ලෝකේ මම පවත්නවා නම් ආන් ඒ මම පැවැත්වීම උදෙසා අවශ්‍ය ප්‍රත්‍ය සපයන කෙනෙක් ඉන්නවා නම් ආන් ඒගොල්ලන්ට කිව්ව කවුරු කියලාද? මගේ කියලා. මම නැවත වතාවක් කියන්නම්. මේ ලෝකේ මම කියලා සම්මත යමක් තියෙනවා නම් ආන් ඒ මම කියන සම්මත දේ පැවැත්වීම උදෙසා ප්‍රත්‍ය සපයන දෙයක් තියෙනවා නම් පුද්ගලයෙක් හෝ වේවා වස්තුවක් හෝ වේවා සංසිද්ධියක් හෝ වේවා ආන් එකට කිව්වා මොකක් කියලාද? මගේ කියලා. ඔප්පු කරගමු. ඇයි ඇහැ මගේ? ඇහැ හරහා මොනවද හම්බෙන්නේ? විතරද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥානාව නම් මං ඉන්නව නේද? එහෙනම් දැන් ඇහැ මගේ උනේ ඇයි? අර රූප වේදනා සංඥා සංඛාර විඥාන දෙන්න නිසා නේද? එහෙනම් ඔය ඇහැ මගේ නොවි මේ ඇහැ මගේ උනේ ඇයි? දැන් ඔබටත් ඇහක් තියෙනව නේද? මටත් ඇහක් තියෙනවනේ. දැන් මම කතා කරනවා මේ ඇහනේ මගේ. මං කවදාකවත් ඔබගේ ඇහ පෙන්නලා මගේ ඇහ කියලා කියන්නේ නැහැ. එහෙනම් මගේ ඇහ කියලා මම මේ ඇහ පෙන්නන්නේ. මේ පැවැත්ම උදෙසා මොකක්ද දෙන්නේ? මේ පැවැත්ම උදෙසා මේ ඇහැ තමයි මොනවද දෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන දෙන්නේ. එහෙනම් පින්වතුනි මේ මම කියන පැවැත්මක් තියෙනවා නම් අර චන්ද රාගයෙන් බැඳිච්ච ওই පහ. ওই පහ ලබා දෙන එක්කෙනෙක් තමයි කවුද? ඇස. ඒක නිසා ඔය ඇහැ කාගේද? මගේ. ඔය ඇහැ ඉස්සරහට එනවා රූපය. ඒ රූපෙත් කාගේද? මගේ. ඇයි? ඇහැ විතරක් තිබ්බොත් පුළුවන් දර පහ දෙන්න. බෑ. ඒක නිසා රූපෙකුත් ඕනේ නේද? එහෙනම් රූපේ ආපගමන් රූපෙත් කවුද? මගේ. ඇයි? රූපෙත් මොකද කරන්නේ? අර පහ දීලා මාව පවත්වන්න උදව් කරනව නේද? එහෙනම් අභ්‍යන්තර මගේ එකයි බාහිර මගේ කෝටියයි නේද? බලන්න මුළු ලෝකෙම හැදිලා ඉන්නේ හැටි. දැන් ඔබට ඕනනම් chart එකක් ඇඳ හැකි. මම අභ්‍යන්තර මගේ හයක් ගැහුවා බාහිර මගේ කියලා අනන්ත අප්‍රමාණ ගණනක් ගැහුව හැකි නේද? ඒක නිසා නේද පිටුනේ මේ මුළු ලෝකෙම තියෙන්නේ. ඇයි බාහිර මගේ තියෙනවා මුළු ලෝකෙම. රූප ගත්තට පස්සේ රූප කොටස් මෙතනම කොච්චර තියෙනවද? නිමල් ඉන්නවා, කමල් ඉන්නවා, සුනිල් ඉන්නවා, නයනා ඉන්නවා. ඔය ඔක්කොම එකිනෙකට වෙනස් රූප නේද? කලිසම් තියෙනවා, ෂර්ට් තියෙනවා, කැමරා තියෙනවා, දාගැප් තියෙනවා ඔය ඔක්කොම එකිනෙකට වෙනස් රූප නේද? ඔය හැම රූපයක්ම අල්ලන්නේ. අර පහ උප්පද්දන ඔය හැම රූපයක්ම අල්ලන්නේ කවුද? ඇහැ. එහෙනම් පින්විතනි ඇහැ එකයි තියෙන්නේ. රූප ගොඩයි නේද? එහෙනම් එක ඇහෙන් අර රූප ගොඩ අල්ලාල්ලා හැම මොහොතකම මොකද්ද දෙන්නේ? අර පහේව දෙනව නේද? එහෙනම් ඒ පහේව දෙන්න දෙන්න දෙන්න දෙන්න මං ජීවත් වෙනව නේද? එහෙනම් මගේ පැවැත්ම තියෙන්නේ පහේ වෙන්න නිසා නේද? මට උපාදාන වෙච්ච පහේව එන්න එන්න එන්න එන්න පින්විතනි මට මං පවතිනව නේද? එහෙනම් මගේ පැවැත්ම උදෙසා මේ ඇහැ මට උදව් කරනවද නැද්ද? උදව් කරන එහෙනම් මේ ඇහැ ඇහැක් වගේ මම බලා ගන්න ඕනේ නේද? ඇයිද මේ ඇහැ ගියොත් එහෙනම් මොකද වෙන්නේ? හයෙන් එකක් ඉවරයි මගේ පැවැත්මේ. ඕද නැද්ද? කනෙන් මොකද කරන්නේ? කනිනුත් ඔය ටිකනේ දැන් ඇහැ කිව්වම කන තේරෙනව නේද ඔබට? බලන්න ඔබ හරි බුද්ධිමත්. ඇහැ කියපු ගමන් කන තේරෙනවා. ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් කන කිව්වේ මොකද්ද? අභ්‍යන්තරේ නේද? අභ්‍යන්තර මම මගේ. අභ්‍යන්තර මගේ. ඒ අභ්‍යන්තර මගේට බාහිර මගේ එකතු වෙන්න එකතු වෙන්න මොකද වෙන්නේ? මම පවතිනවා. නාසය නාසය කිව්වේ අභ්‍යන්තර මගේ. ඕකට එක එක ආකාරයෙන් ගඳ සුවඳ එන්න එන්න එන්න එන්න මොකද වෙන්නේ? මම පවතිනවා. එහෙනම් මම පැවතීම උදෙසා නාසයෙන් කොච්චරනම් මට උදව් කරනවද? දිවත් ඔය જાතිය නේද? කයත් ඔය જાතිය නේද? ඔය පහම නැති වෙලාවට මගේ රැකවරණය උදෙසා ඉන්න එක මේ කෙනා කවුද? මන. ඔය පහම නැති වුණත් මන මාව තනි කරේ නෑ කවදාවත්. අතීත සංසාරයත් තිස්සේ එනකොට ඔය පහම නැති වුණත් මන මාත් එක්ක හිටියා. ඒක නිසා අතීත සංසාරේ එකම එක දවසක්වත් මම නැති දවසක් තිබුණේ නෑ මට. හැම සංසාරේ ගත කරපු අනාදිමත් සංසාරේ ඉඳලා මෙන ගමන ඉතින් උතනේ එක මොහොතකවත් මම නැතුව මං හිතියේ නෑ. මං අරූපෙට ගියා කාලය. ඒකේ මගේ තනියට හිටියේ කවුද? මන. මන හිටියේ හින්දා හොඳයි නැත්තම් මන් නෑනේ. දැන් ඔබට වැටහෙනවද මේ මේ කියන ඒවා පිංගුතේ මේ මම මම කියන කෙනා උපාද වෙන හැටි? එහෙනම් දැන් මම කියලා අල්ලගන්න පුළුවන් එකක් මෙතන තියෙනවද? ඔය මම කියලා අල්ලන්නේ බිඟුදුනි මේ ඇහැ ඉස්සරහට රූපයක් ආපු ගමන් එතනින් හැදිලා ඔය පහ නේද මේ වෙලාවේ මම? එකින් එක එකින් එක එකින් එක ඕක උපදින ක්‍රමවේදයක් තියෙනවනේ උදා වෙන ක්‍රමවේදයක්. ඕම් ඔය උදා වෙන ක්‍රමවේද නේද මම කිව්වේ? අන්න සත්ව සූත්‍රයේදී තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි සත්ව සත්ව කියනවා කුමක් හිඳ ස්වාමීනි සත්ව කියන්නේ? ආන් මේ වෙලාවේ උන්වහන්සේ උත්තර දෙනවා පින්වතුනි මහාන සත්ව කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කරගැනීමේ ක්‍රියාදාමයට. එනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ උපාදාන කරගෙන යන ක්‍රියාවලියක් තියෙනවා නම් අන්න ඒකයි ඔය කියන සත්ව. ආන් ඒකයි ඔය කියන මම. එහෙනම් මම කියලා ඉතුරු වෙලා තියෙන පිංගුතුනි ඔය කියපු පහ නේද? මොහොතක් මොහොතක් නැර ඔය එන පහ නේද? ඒකනේ කිව්වේ ඔය අභ්‍යන්තර ආයතන හයම නැති වුණොත් මොකද වෙන්නේ? අභ්‍යන්තර ඔය කියන මගේ කට්ටිය හයම නැති වුණොත් මොකද වෙන්නේ? මම මැරෙනවා ඉවරයි. මම අපවත්. ඇයි තව එන්න දැන් අර පටන් ගන්නකොට මං කිව්ව අපවත් වෙනවා කියලා එක. අපවත් වෙනවා කියන්නේ මොකද්ද? තවදුරටත් පවත්වන්න බැරි වෙනවා. ඇයි පවත්වන්න බැරි? අර හය එන්නේ නැහැ. ඇයි ඒ හය එන්නේ නැත්තේ? ඒ හයෙන් මෙච්චර කල් උපාදාන කර කර එකතු කර කර මේ පහේ ගොඩවල් වල තිබිච්ච චන්ද්‍රාගය මක් වුණාද? නැති වුණා. ඇහෙන් එන පහට තියෙන චන්ද්‍රාගය නිසා ඔබට ඊළඟ අද්දවෙත් ඇහක් හම්බ වෙනවා. කනෙන් එන පහට තියෙන චන්ද්‍රාගය නිසා පිංගුතන ඊළඟ අද්දවෙත් ඔබට කනක් හම්බ වෙනවා. බල්ලෙක්ගේ හැරි වෙලා කනක් හම්බ වෙනවා. ඒක තමයි ස්වභාවය. බල්ලෙක්ගේ හරි කමන්නේ කනක් හම් වෙනවා. ඇයි අර පහට තියෙන ආසාව නිසා. එහෙනම් ওই පහට බැඳි චන්දරාගේ ඔන්න ඔය පහට බැඳි චන්දරාගේ නිසා ඔබට මමෙක් ඉන්න බව විද්‍යාමානව නැතුව පිංගුතුනි මෙතන කොහෙද මමෙක් ඉන්නේ? ඔන්න ඕක හොඳ ආකාරව පොඩ්ඩක් ඔළුවට අරන් බලන්නකො පිංගුතුනි මමෙක් නැත්නම් මේ මොකද්ද මෙච්චර කල් අපිට උනේ කියලා. දැන් ඔබ මෙච්චර කල් යම් කිසි පුණ්‍ය කර්මයක් කළා නම් ওই පුණ්‍ය කර්මය කළේ මොකද? මම කියලා කෙනෙක් ඉන්න බවක් ඔළුවේ අරගෙන Tamanට මම කියලා කෙනෙක් ඉන්නවා කියලා වැටහිලා මේ මම පැවැත්වීම උදෙසා කරපු කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් නෙමෙයි අර ලෝක සත්‍යයට යහපත පිණිස කළා ඒක ඒක නිසා මොකද උනේ පිංගුතුනි ඔබ අතින් පුණ්‍ය කර්මයක් සිද්ධ වුණා ඒ වගේම ওই මම පැවැත්වීම උදෙසා ඔබ පාප කර්ම කළා නැද්ද අපි උදාහරණයක් ගමු ළමයාට ගහ අපලේ ග්‍රහපල නිසා ළමයාගේ මෙතන මේ නළලේ ඇවිදලා තියෙන ලොකු රෑෂ් එකක්. ලොකු දදයක්. ඕකට කියනවා එළුවේ කපලා බිලි දෙන්න ඕනි. එතකොට රෑෂ් එක සනීපයි. දැන් ඔබ මට කියන්න ඔබ එළුවව කැපුවේ දරුවව සනීප කරන්නද නැත්නම් ඔබගේ යහපත උදෙසා ඔබ මොකක් කිව්වා මම ඔප්පු කරලා පෙන්නනවා මොකක්ද ඒ කලේ කියලා. තමන්ගේ යහපත උදෙසාද නැත්නම් අර දරුවව සනීප කරන්නේ. තමන්ගේ යහපත උදෙසා තමන් ඒ වෙලාවේ ගත්ත දෘෂ්ටියත් එක්ක. තමන්ට දිවිච්ච ප්‍රශ්නේ මොකක්ද? අනේ මට අකමැති රූප වේදනා සංඥා සංකාර විඥාන ඉනවනේ. ඇයි? දරුවගේ නරල මොකක් වගේද දකින්න කැමති? අඩසඳ වගේ දකින්නයි කැමති. දැන් මොකද්ද තියෙන්නේ? රෑෂ් එකක් ඇවිදින්න ඉවරලා මේ මේ වැක්කිරෙනවා. දැන් මේක දකින්න කැමතිද? ඒක නිසා ඔබ මොකද කරේ? ඒ උදෙසා කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කළා නේද? ඔබ ඒ වෙලාවේ ඔබට අවශ්‍යද බින්දුතුනි දැනගන්න ලෝක සත්‍යයට යහපතක්ද වෙන්නේ නැද්ද කියලා? ඒක අවශ්‍ය නැහැ. ඔබට ඕනුනේ මොකද්ද? ඔබට කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න නේද? ඒක නිසා නේද බින්දුතුනි ඔබ එදා පාප කර්මයක් කළා නම් කලේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ මිදුල අතු ගෑව ගමන් බල්ලෙක් ඇවිල්ලා ජරා කරනවා. බලු ජරාව දකින්න කැමතිද? ඒක නිසා මොකද ඊළඟ දාතේ බල්ලා එනකොට කලේ? ගත්ත පොල්ල දීලා ඇරිය කකුල් කැඩෙන. ඇයි? පොළොවට යහපතක් කරන්නද? පොළොවට යහපතක් කරන්නද? නෑ මම බැඳිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තියෙනවා. මට ඒව ඕනේ. ඒව පැවැත්වීම උදෙසයි මං ඉන්නේ. එහෙනම් ඒව පැවැත්වීම උදෙසා ඒකට යම් බාධාවක් වෙනවා නම් මොකද කරන්නේ? මං ඒ බාධාවල් සියල්ල අයින් කරනවා. ආන් ඒවට කිව්වා කිමෙතනේ පාප කර්ම කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔය මේ දක්වා ආපු ගමනේදී ඔබ බොරුවට කියන්නේ මම දරුවා වෙනුවෙනි මෙහෙම කළේ කියලා. ඔබ දරුවා වෙනුවෙන් කරපු එක බින්දු මාත්‍රිය දෙයක් නැහැ. ඔබ ඔක්කොම කළේ කවුරු වෙනුවෙන්ද? මං වෙනුවෙන් මම පැවැත්වීම උදෙසා. මේ ලෝකෙ පිංගුතුනි මගේ දේවල් පවත්තන්නේ නැහැ කවුරුත්. ඔක්කොම පවත්න්නේ මොකද්ද? මමයි පවත්න්නේ. ඇයි ඔබ කෑවේ? අර මුලින් කිව්වේ කෑවා කියලා. ඇයි ඔබ කෑවේ? ඔන්න දැන් ඔබට වැටහි ඇයි ඔබ කෑවේ කියලා. මම පැවැත්වීම උදෙසා අවශ්‍ය මගේ කියලා හය දෙනෙක් ඉන්නවනේ. ආ කවුද දැන් මම පැවැත්වීම උදෙසා කෑවේ? එහෙම එකක් තියෙනවද? නෑ. ඔබ කෑවේ මේ ඇහැ පවත්වන්න නෙමෙයිද? මේ කන පවත්වන්න නෙමෙයිද? නාසය පවත්වන්න නෙමෙයිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ නාසය පවත්වන්න කියලා විශේෂයෙන් කෑවේ නෑනේ අපි. එහෙම හිතේ. හැබැයි නාසය කොහෙද තියෙන්නේ? කයි. එහෙනම් ওই නාසයට ওই අදාළ ලේ ධාතුව ගමන් කරන්න ඕනේ නේද? එහෙනම් හදවත ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඇයි ඔබ වහුගඩුව ආරක්ෂා කළේ? වහුගඩුවල තියෙන ආදරේටද? නෑ. මොකක් පවත්වන්නද? මම පවත්වන්න. මම පවත්වන්න නෙමෙයි ඍජුව. මගේ පවත්වන්න. ඇයි? මම පවත්වන්න බෑ බහුවඩුවේ. මම පවත්වන්නේ මොකෙන් විතරද? අර කියපු හයින් විතරයි. මම වෙන එකකින් මම පවත්වන්න බෑ. අර හයින් දෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් විතරයි පිංගතනි මම පවතින්නේ. හැබැයි ඔබ දෙන ආහාර වලින් වහුවඩුවට හොඳ දෙයක් වෙනවද? වහුවඩුව පවතිනවා නම් ආත්මාව පවතිනවා නම් ඔය හැම එකක්ම පවතිනවා නම් පිංගතනි ඒ තැනත් මෙන් අවස්ථාව හම් වෙන්නේ කාට ඉන්නද? අර මගෙට ඉන්න. මගේ කියලා ඉන්නේ 6 දෙනෙක්. ආන් ඒ 6 දෙනාට ඉන්නේ. එහෙනම් ඇහි නිරුපද්‍රිත භාවයේ උදෙසා ඔබ ආහාර ගත්තා. කනේ නිරුපද්‍රිත භාවයේ උදෙසා ඔබ ආහාර ගත්තා. ඇයි ඔබ දරුවට කන්න දුන්නේ? දැන් ඔබ කියන දරුවට තියෙන ආදරයට කියලා. ඇයි ඔබ දරුවට කන්න දුන්නේ? දරුවා දිහා බැලුවම දරුවා ඇට කෑල්ලක් වගේ නම් එහෙම මොකද වෙන්නේ? දැන් කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන දෙන්නේ නෑ එහෙනම් දැන් මොකද කරන්නේ ඉක්මනට ප්‍රශ්නිමත් කරවන්න කවල කවල කවල කවල දානවනේ හැබැයි අපි හිතාගෙන හිටියේ නම් මොකද්ද දරුවට කන්න දෙනවා කියලා නේද නමුත් අන්තිමට අපි කරලා තියෙන්නේ පින්වතුනි අපිට කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන ගැනීම උදෙසා කරපු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම විතරයි වෙන දෙයක් කරන්න බෑනේ හරි ඔබට දෘෂ්ටිගත කරන ඔබව ළමෙක් මහත් වුණොත් එහෙම ඒ ළමයාට ඉගෙන ගන්න බෑ කියලා දැන් ඔබ කන්න දෙන්නේ ඔබ මේ මට්ටමට දෘෂ්ටිගත කරුවොත් ඔබ කන්න දෙයිද දරුවාට? නෑ. එහෙනම් කන්න දීම කියලා කියලා තියෙන දරුවාගේ යහපතට නෙමෙයිනේ. කන දීම කියලා කියලා තියෙන මොකද? තමන්ගේ අභිප්‍රාය ඉටු කරගෙන තමන්ගේ අභිප්‍රාය කියලා කියන්නේ පිටුනේ තමන් කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහේව ගැනීම. අන්න ඒක නිසා තමයි පිටුනේ කියන්නේ මේ ලෝකේ මම පැවැත්වීම උදෙසා තමයි මේ හැමදේම කරන්න කියලා. ඔය ඇස් දෙක පන වගේ ආරක්ෂා කරගත්තෙත් මොකක් නිසාද? මම පවත්වන්නේ කන් දෙක ආරක්ෂා කරගත්තේ මම පවත්වන්න මොකද ඒව නැතුව මම පවත්ව ගන්න බෑ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරම තේරෙනවා සතාගතයන් වහන්සේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියලා කොටස් දෙකකට වෙන් කළේ ඕනෝක නිසා. අභ්‍යන්තර ආයතන විතරක් තිබුණාට තිංගුතුනි මම පවතිනවද කවදක්ද? නෑ. අභ්‍යන්තර ආයතන විතරක් තිබුණාට මම පවතින්නේ නෑ. අභ්‍යන්තර ආයතනටත් එක්ක බාහිර ආයතනක් තියෙන්න ඕනි. බාහිර ආයතන එන ආයතන කිව්වේ මොකද්ද එහෙනම්? අන්නර මහ යතිවරයන් වහන්සේ දේශනා කළ ආයතන කියලා කිව්වේ ආයස්ථාන කියලා මතකද ඔබට අහලා තියෙනව නම් දහන්න. ආයස්ථාන තමයි කියලා කිව්වා. ආයස්ථාන කියලා කියන්නේ එකතු කරන මධ්‍යස්ථාන කියලා කිව්වා මතකද? එකතු කරන මධ්‍යස්ථාන කිව්වේ මොනව එකතු කරනවද එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැද්ද? මොනවද එකතු කරන්නේ? මොනවද එකතු කරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් පින්වතුනි ඔය කියපු ආයස්ථාන වලින් අභ්‍යන්තරෝ වේවා බාහිරෝ වේවා ඔය එකතු කරනවා කියලා එකතු කරන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ටික එකතු කරගත්තොත් මම ඉන්නව නැත්තම් නෑ එහෙනම් සලායතන නිරෝධනයි යම් කිසි උත්මයක පිංගුතුනි මම ඉන්නවා තවදුරට අන්න තථාගතයන් වහන්සේගේ සලායතන නිරෝධයි එහෙනම් මම ඉන්නවද නෑ චන්ද රාගෙන් එකතු කිරීම ඉවරයි මතු මතු පැවැත්මක් උදෙසා යම් එකතු කිරීමක් කර කර ඉන්න නම් ඒක ඉවරයි ඒ කියන්නේ උපාදානස්කන්ධ ඉවරයි ස්කන්ධ විතරයි තියෙන්නේ අනේ නම් තවදුරටත් මම පවතින්නේ නැහැ භව නිරෝධයි. එනම් ජාති නිරෝධයි. ආය ජාති හටගන්න හේතුවක් නේ. එහෙනම් අභ්‍යන්තර ආයතන තියෙනවා බාහිර ආයතන තියෙනවා ඔන්න හොදා කරම අවබෝධයට ගන්න. දැන් අපි මෙහෙම එකක් ගමු. මෙතන තියෙන රූපය. ඔබගේ ඇහක් තියෙනවා. ওই දෙකෙන් ඔබ වැඩිපුර වැඩිපුර ආරක්ෂා කරන්නේ මොකද්ද? රූපේද ඇහද? මම මේ මහලුක අමාරු ප්‍රශ්නේ දහන්නේ. මාසයක් විතර නේද ඔකට උත්තරයක් ගන්න. ඇහැද රූපෙද වැඩිපුරව ආරක්ෂා කරන්නේ. ඇයි? ඉතින් රූපෙත් මගිනේ. ඔව් නෑ මේ මෙහෙම කියන්න බෑ. ඇහැ නැත්තම් රූප බලන්න බෑ කියන්න බෑ. රූප නැත්තම් ඇහෙන් වැඩකුත් නෑ. ඔබට ඇහක් තියෙනවා රූප නැහැ ලෝකේ. දැන් දැන් කොහෙන්ද පහේ වගන්නේ? ඒකනේ තථාගතයන් වහන්සේ අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් කියලා දෙක කොටසක් වෙන් කළේ. අනිවාර්යයෙන් මේ දෙකම තියෙන්න ඕන නැත්නම් බෑ. මොකද හේතුව? පින්වදින අභ්‍යන්තර ආයතන එකයි නේද ඔබට තියෙන්නේ. ඔය තෙනීම සම්බන්ධ. බාහිරව කොච්චර තියෙනවද? කෝටි ගාණක් තියෙනවා. ඉතින් කෝටි ගාණක් තියෙන නිසා මොකද වෙන්නේ? එකක් ගියක් කමක් නැහැ නේ. මේ මේ එකින් එක ඔබට මේ තේරුම් ගන්න මම මේක කියන්නේ. මේ සුළු දේවල් මහ ලොකු දේවල් නෙමෙයි. රූපයට වඩා ඔබ ඇහැට කැමතියි. ඇහැ ආරක්ෂා කරගන්නේ. එකයි තියෙන්නේ. ඔය එකෙන් තමයි මක් කරගන්න ඕනේද? අර ප්‍රකෝටියක් තියෙන රූප ඔක්කොම ඔය එක හරහා තමයි බලන්න තියෙන්නේ. ඒක නිසා ඔබ ඒකට වැඩි තැනක් දීලා ඉවරලා ඒක ආරක්ෂා කරනවා. මේ රූපේ ගියක් කමන්න ඊළඟ එක බලනවානේ. දැන් ඔබ වාහනේ යනවා. වාහනේ යනකොට කවුළුවෙන් පේනවනේ. මෙතන එකක් එකක් ඔන්න ගියා අන්න අනිත් එකක් ගියා ඔන්න අනිත් එකක් ගියා ආදි වශයෙන් දැන් රූපෙ හිඟ හිඟ හිඟ යනවා. ඒක නිසා එකක් ගියොත් එහෙම ඔන්න පුතේ වා බලන්න ඔන්න මං අලි පෙන්නන ඔයාට කියලා තාත්තා කියනවා. ඔන්න දැන් කැලේ ඉන්න එක අලියෙක් මියනවා. පුතේ කී දැක්කද? කියනවා. දැක්කේ නෑ. දැන් පොඩ්ඩක් දුකයිනේ. ඇයි? දැක ගන්න බැරි වුණා. හැබැයි ඊළඟ අලිය එනකොට බලන්න පුළුවන් නේද? මොකක් තියෙන හින්දාද? ඇහැ තියෙන හින්දා. එකපාරට පුතාගේ ඇස් පොට්ට වුණොත් එහෙම. ඔන්න පුතේ අලියෙක් ගියා. බැලුවේද? ඔන්න පුතේ තවාලිය ගියා. බැලුවද? නෑ. දැන් බෑ. එහෙනම් අභ්‍යන්තර ආයතනෙට දැඩි ඇල්මක් තියෙන්නේ ඔන්න ඕක නිසා. මම පැවැත්වීම උදෙසා ලොකු පිටුවහලක් වෙන නිසා. ඒක නිසා තමයි පිටින් කිව්වේ ඔය ආයතන හයම නැති වුණොත් දවසක මම ඉවරයි. එදාට කෑ ගහන්න තියෙන්නේ මං ඉවරයි කියලා. ඇයි? ඔය ආයතන හයම නැහැ. එහෙනම් යම් જાතියක හටගන්න වෙලාවේදී ඔය ආයතන හයම නැත්නම් මේ જાතියක් නැහැ එතන. එහෙනම් මේ 31 ලෝක ධාතියේ කොහේ තැනක බැලුවත් ඔය හයෙන් එකක් එකක් හරි අඩුම තරමේ තියෙනවා. එකක් හෝ හයම හෝ මොකක් හරි එකක් හරි තියෙනවම තමයි අනිවාර්යෙන් නැත්නම් එතන જાතිය පිහිටන්න විදිහක් නෑ මොකද හේතුව ආයස්ථාන කරලා පවත්වන්න එකක් එතන නැති නිසා. එහෙනම් දැන් මගේ කියන જાති ටික ගත්තට පස්සේ දැන් ඔන්න ගමු දරුවෝ දැන් මම මේ කියන්නේ දරුවා හදන්න එපා කියලාද? නෑ වැරදියට නම් ගන්න. දරුවා කියන එක මේ උදාහරණයට ගත්ත විතරයි. පස් දෙනෙක් හදලා තුන් දෙනෙක් සාසනයට දෙන්න. මම එහෙම කිව්වම හරි සන්තෝසයිනේ. ජාතික අභිමානයක් නැගිනවනේ. සිංහල ජාතිය පෝෂණය වෙනවා කියලා දැනෙනවනේ. එහෙම කරන්න. තා දරුවව ගමු උදාහරණයට. දැන් ඔබ ඉස්සරහා දරුවා ඉන්න බව ඔබ දන්නේ කොහොමද? ඔබ ඉස්සරහා දරුවා ඉන්න බව ඔබ දන්නේ කොහොමද? එක්ක ඇහැ හරහා එන පහ නිසා නේද? නැත්තම් කන හරහා එන පහ නිසා නේද? එහෙමත් නැත්තම් නාසය හරහා එන පහ නිසා නේද? එහෙමත් නැත්තම් දිව හරහා එන පහ නිසා නේද? එහෙමත් නැත්තම් ස්පර්ශය හරහා කය හරහා එන පහ නිසා නේද? ඔය පහෙන් එකක් හරහා එන නිසා නේද පිඟුදින ඔය දරුවා ඉන්න බව ඔබ දන්නේ නැත. දැන් ඔබට එහා පැත්තේ දරුවා නැහැ නේද? දැන් මම ඔබගෙන් අහනවා ප්‍රශ්නයක් මට මේකට තිතටම උත්තරය ඕනේ. ගෙස් කරලා උත්තර දෙන්න බෑ. හරි? ගෙස් කරන්න බෑ කියන්නේ අනුමාන කරලා උත්තර දෙන්න බෑ තිතටම උත්තර දෙන්න නැත්නම් කියන්න කියන්න බෑ කියලා. හරි? ඔබගේ දරුවා ජීවත් වෙනවද නැද්ද දැන්? ඔබගේ දරුවා දැන් ජීවත් වෙනවද නැද්ද? වර්ණමාලී මහා චෛත්‍ය රාජන් වහන්සේලා බොරු කියන්නේ. හරිද කියන්නේ? ජීවත් වෙනවද නැද්ද? මෙතන දරුවෝ නැති අම්මලයි උත්තර දෙන්න ඕනේ. මෙතන දැන් තමන් ඉස්සර දරුවෝ ඉන්නවනම් උත්තර දෙන්න බෑනේ. මං අහන්නේ දැන් මේ වෙලාවේ ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නවද නැද්ද? දන්නේ නැහැ. ඔබ කොහොමද නැහැ කියන්නේ? ඔබට නැහැ කියන්නත් බෑ. ඉන්නවා කියන්නත් බෑ. නැහැ කිව්වත් බොරු, ඉන්නවා කිව්වත් බොරු. ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? දන්නේ නැහැ. ඉතින් ඇයි අඬන්නේ නැත්තේ? ඉතින් දන්නේ නැහැ කියන එකේ 50 50 නේ තියෙන්නේ. මැරිලා ඉන්නත් පුළුවන්. හොඳින් ඉන්නත් පුළුවන්. ඉතින් එහෙනම් භාගයක් හරි අඬන්න එපා. තනියෙන් හරි අඬන්න එපා. ඇයි එහෙම අඬන්නේ නැත්තේ? මාගෙට හරි අඬන්න ඕනේ නේද හරිනම්? ඔබ දරුවා මරුණාම අඬන්නේ. තව දෙන්නක උත්තර ඇයි ඔබ දරුවා මරුණාම අඬන්නේ? බොහොම හොඳයි. පින්වදිනේ ඔබ දරුවා මරුණාම අඬන්නේ. ඔබ හිතාගෙන ඉන්න ඔබ දරුවට ආදරේ නිසා කියලා නේද? දරුවගෙන් හම් වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන නැවත ලැබෙන්නේ නැති නිසා. එහෙනම් ඔබ දරුවා මරුණාම අඬන්න තියෙන්නේ මොකක් කියලාද? අනේ පුතේ උඹ නිසා මට ආපු දැන් රූප දෙන්නේ කවුද? ඔහොම නෙමෙයි අඬන්න තියෙන්නේ. අඬන්නේ කොහොමද කියලාද? අනේ පුතේ දැන් මං කවන්නේ කාටද? බොරු. ඒ කටවාජාලකමට ඒකයි ගහන්නේ. අඬන්නේ. හරිනම් අඬන්නේ මොකක් කියලාද? උඹ නිසා ආපු රූප මට කවුද පුතේ ආයි දෙන්නේ? උඹ නිසා ආපු වේදනා මට කවුද පුතේ ආයි දෙන්නේ? සංඥා කවුද පුතේ ආයි දෙන්නේ? ඒ හැරෙන්න ඔබ දරුවගෙන් ගත්ත එක දෙයක් මට කියන්න. ඒකයි මම ඔබට කිව්වේ මේ යථාර්ථයේ වැටෙනකොට මම කියන සමාජීය භාෂාවෙන් කියනවා පිස්සු හැදෙයි කියලා. තථාගතයන් වහන්සේ ඉස්සරහට ආපු මිනිස්සු ආවට්ටනී මායාවට අහු වුණා කිවි ඔන්න ඕක. මගේ මගේ මගේ මගේ කියාගෙන උල උලා කකා තථාගතයන් වහන්සේ ඉස්සරහට ආවට පස්සේ තථාගතයන් වහන්සේ මෙන්න මේ පැහැදිලි කිරීම කරපු ගම මමත් නෑ මගේත් නෑ පිස් වැදෙන්නේ නැද්ද? එතන මගේ කියලා මෙච්චර කාලේ දරුවෙක් කියලා අල්ලගෙන ඉන්න මේ දරුවා කියන්නේ මේ මගේ කියලා දරුවා නෙමෙයිනේ මේ අල්ලන් ඉඳලා තියෙන්නේ. මම සෑදී මුදෙසා අවශ්‍ය මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අරන් තියෙන්නේ. දරුවා දිහා එහෙන් බැලුවා නම් මොකක්ද වෙන්නේ? පහක්. කණෙන් අහන් හිටියා නම් මොකක්ද වෙන්නේ? පහක්. ඉතින් වෙන ක්‍රමයක් තියනවාද ඔබට දරුවා ඉන්න බව දැනගන්න. හරි දරුවා ඉන්නවා. ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි ඔබට නැහැ. දැන් දරුවා ඔබට ඉන්නවා. මතකේ මතකේ බෑනේ. මතකය කියලා කියන්නේ වර්තමාන එකක් නෙමෙයිනේ. මතකය කියන්නේ තනිකර අතීතෙට ගිය එකක්. අතීතයෙන් මතක් කර කර ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අතීතයෙන් මතක් කර කර ගන්න පුළුවන් ඒක ඇතිනම්. නමය මලට කමක් නැහෙනේ. ඇයි? අතීතේ තියෙනවනේ. නේද? අතීතේ තියෙනවනේ. එහෙනම් නමය මලට කමන්නේ. එහෙනම් දැන් මේ ළමයා කියලා දැන් ගත්තේ මොකද්ද මේ? ඔය ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි ওই ටික නැත්තම් පින්වතුනි ඔය පහම නැත්තම් ඔබට ළමයා ඉඳලා වැඩක් තියෙනවද? එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව වැටෙන්නේ නැද්ද ඔය අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි දෙක එකතු වෙලා මම හැදී මුදෙසා ඔය කියන පහේව නිපදව නිපදව ඉන්න එක තමයි කියන මේ ඔක්කොම ඔය මහලුකන ආදරේ ආදරේ කියලා කියන දරුවා කියලා කියන්නේ තමන් ආදරේ කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේව නෙමෙයි බලන්නකෝ පින්වදින මොන මුලාවක්ද කියලා බලන්න මෙච්චර කල් මොන මුලාවකද හිටියේ කියලා. අපි දරුවන්ට ආදරය කියලා කිව්වට දරුවන්ට නෙමෙයි නේද ආදරය කරලා තියෙන්නේ. අපි කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නේද? ඒක නිසා නේද දරුවව එක එක පැත්තට එක එක විදියට හදන්නේ. දැන් ඔබ දරුවගෙන් ඇහුවද පුතේ? ඔයා කැමති කෙට්ටු වෙලා ඉන්නද මහත් වෙලා ඉන්නද කියලා පුංචි කාලේ? ඔබ මොකක්ද කැමති වෙලා හිටියේ? මහත් වෙලා ඉන්නවද? එහෙනම් ඔබ මොකද කළේ? තැවුවා නේද පුළුවන් තරම්. එහෙනම් දැන් ඔබ කරලා තින්නේ දරුවට යහපතටද ඔබගේ යහපතටද? එසි. දරුවගේ කැමැත්තද ඔබගේ කැමැත්තද කරගෙන තියෙන්නේ? තමන්ගේ කැමැත්ත. තමන්ගේ කැමැත්ත කිව්වේ මොකද්ද? තමන් කැමති જાති රූප වේදනා සංඥා සංකාර විඥාන. උතන ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි අර සැප සහ දුක කියලා දෙකක් ඔබට එනවනේ. සැප වේදනා දුක් වේදනා කියලා කොටස් දෙකක් ඔබට එනවා පින්වතුනි. අන්න එතන පොඩි පිස්සුවක් තියෙනවා. දරුවා දැක්කට පස්සේ සැප වේදනාවක් දුක් වේදනාවක් එනවා කියලා කියන්නේ අන්න එතන පොඩි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව නිසා ඔබ මොකද කරන්නේ කින්දුතුනි? ආන්ගේ දරුවා ඒ දරුවා කියලා කිව්වොතන රූප කොටසක් විතරයිනේ. ඕන් ඔය කියපු රූප කොටසට එක එක ආකාරයෙන් හැඩතල දදා හැඩතල දදා කරන වැඩ පිළිවෙලක නේද හිටියේ. ඔබ දරුවට පුංචි කාලේ ඇඳුවේ. දරුවා කැමති ඇඳුම්ද? ඔබ කැමති ඇඳුම්ද? ඔබ කැමති ඇඳුම් කියන්නේ මොනවද? ඔබ උපාදාන කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අදාළම ගැළපිලාපු ඒවා නේද? ඒ හැරෙන්නේ වෙන වෙන එකක් එහෙම ඇඳුවද ඔබ? අල්ලපු ගෙදර එක්කනට ඕනේ එහෙම ඇඳුවද ඔබ? ඇයි ඔබ ස්වාමි පුරුෂයත් එක්ක ඔබ බිරිඳත් එක්ක රන් උන්නේ දරුවට ඇඳුම් අඳන්න ගියේ? ඈ? ආ ස්වාමි පුරුෂයාගේ පටිච්ච එක, භාර්යාවගේ පටිච්ච එක. ඔය දෙන්නගේ පටිච්ච දෙක එකතු වෙන්නේ නැහැ නේද කවදදක්ක? ඒක නිසා මොකද උනේ? භාර්යාවට ඕනේ කැඳගෙන ආවට පස්සේ ස්වාමි පුරුෂයාට තරහ යනවා ගැටෙනවා. ඇයි ඒ ගැටෙන්නේ? ඇයි ඒ ගැටෙන්නේ? දැන් එයාට ඉන්නේ මොනවද? එයා කැමති ඒවද අකමැති ඒවද? ඉතින් එයා කැමති පහ ඒව තියෙනවා අකමැති පහ ඒව තියෙනවා. ඉතින් කැමති පහ ඒව නොවන අනිත් ඔක්කොම මොනවා ඒවද? අකමැති පහ ඒව. එහෙනම් දැන් අරක දැක්කට පස්සේ තින්විතනේ එයාට ඇතුළට එන්න පහ ඒවට එයා කැමතිද? නැහැ. ඒක නිසා එයා මොකද කරන්නේ? එයා ඒකට එයාගේ කැමති ඒව කරගෙන උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරනවා නේද? ඒකෙන් ලෝකෙට අයහපතක් වුණොත් මොකද වෙන්නේ? ආන්ගේවට කියනවා මොනවා කියලාද? පව් කියලා. නේද? එතන ඔබ යමක් කෙරෙහි ගැටෙනවා කියලා කියන්නේ මොකද්ද? තමන් අකමැති රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඔක එන එක නවත්තන්න බෑ. ඇයි? ඇහැ ඇරිලා තියෙනවා නම් සවිඥානිකයි නම් කය. ඇහැ ඇරිලා තියෙනවා නම් රූපයක් ඉස්සරහට ආව නම් ওই පහක් ඉපදිනවනේ. ඔය පහ උපදිනකොට පින්විතනි මොකද වෙන්නේ? Taman කැමති කියලා જાතියක් හදාගෙන හිටියනම් එහෙම. අපි අර කිව්වේ නිස කියලා එක. නිසි කියලා එකක් පනෝගෙන හිටියනම් එහෙම මොකද වෙන්නේ? එතකොට දැන් ඔය එදා අපි නිසි කියලා පනෝ ගන්නවා කියලා එකක් කිව්වේ මොකද්ද? මොකද්ද ඔය නිසි? Taman කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන අන්න ඒ පහරේ පහේ ගොඩට තමයි පින්විතනි එදා අපි නිසි කියලා කිව්වේ. මම ඒකයි කිව්වේ එදා අපි කතා කරේ ඒවා නිකන් ලෝකේ තියෙන ලොකු ලොකු ඒවාන් කතා කළේ. දැන් කෙලින්ම කතා කරන්න තියෙන්නේ පරමාණු කොටස් ගැන. ඒ කිව්වේ ලෝකේ තියෙන ඇත්තටම තියෙන්නේ ඔන්න ඔය පහ විතරයිනේ වෙන මොකුත් නැහැනේ. දරුවා කියලා මොකක්ද දැන් තිබුණේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒකනේ කිය ඔය ඇස කන නාසය දිව ශරීරය කියන ඔය ඔය පහ නැත්තම් දරුවෙක් ඉන්නවද ඔබට? නෑ. එහෙනම් ඔබගේ දරුවත් එකයි. රූප වේදනා මේ මේ ඔය දරුවත් එකයි ඇස කන නාසය දිව ශරීරය කියන ඔය පහත් එකයි. ඔව්ද නැද්ද? දරුවෝ නැති වුණත් නෑ. අර පහ නැති වුණත් නෑ. එහෙනම් මොකද ඔය දෙන්නම එකතු වෙලා මොනවද දෙන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දෙනවා Taman කැමති જાතිය. ඔතන පිංගුතනි මෙතනින් මිදෙන්න. දැන් ඉස්සෙල්ලාම මේක අවබෝධ කරගන්න. අවබෝධ කර ගැනීමෙන් තමයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. දැන් මම මේක අවබෝධ කරගන්න ටිකයි මේ කියන්නේ. යමෙක් මේක අවබෝධ කරගත්තට පස්සේ පිංගුතනි ඊට පස්සේ බලන දැන් ඊට පස්සේ දන්නවා දැන් ලෙඩේ මොකද්ද කියලා. ලෙඩේ තමයි එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳි ඡන්ද රාගය. ආන් ඒක දුරු කරන්න තමයි එතනින් එහාට කටයුතු කරගන්න ඕනේ. අන්න ඒක උදෙසා පින්විතනි උද්‍යප්ප ඥානය ලබා ගන්න. ඒවා උදා වෙන හැටි වැය වෙන හැටි දැක ගන්න නම් එතකොට අනිත්‍ය දැක ගන්නවා. ඒ අනිත්‍ය ආකාරයෙන් හරියාකාරව පිළීම දැක ගන්න වෙනවා. ඒ පිළීම කොටස දැක ගන්නකොට පින්විතනි දුක්ඛ ස්වභාවය දැක ගන්නවා. අන්න එතකොට මේකේ අනත්ත් ස්වභාවය වැටහිලා එනවා. එතකොට මේකේ අසුභය තේරුම් ගන්නවා. අද මේ මනාවකට තේරුම් ගත්ත කෙනා හේවත් නිස්සාරණේ වෙච්ච කෙනා බවට පත් වෙනවා. එහෙනම් නිස්සාරණේ වුණා නම් නිස්සාරණේ වෙන්න තියෙන්නේ ලෝකෙන්ද ওই පහෙන්ද? ඉතින් පිටින් අර මුළු ලෝකයක් එක්ක හැපි හැපි හිටපු ඔබව මම දැන් පහකට අරන් ආවනේ. අර ලෝකෙම අල්ලගෙන ওই පහන් අයින් වෙන්න. ලෝකෙම අල්ල ගන්න. ওই පහෙන් අයින් වෙන්න පුළුවන්. පහයි. අර බලන කෝටි ගාණක් ද්‍රව්‍ය වස්තුත් එක්ක මෙච්චර හැපි හැපි ඉති බොබෝ දැන් අරගෙන යන්න තියෙන කොතනකද? පහකට. අම්මගෙන් ගැලවෙන්න යන්න ඕනේ. තාත්තෙන් ගැලවෙන්න යන්න ඕනේ නැහැ, දරුවන්ගෙන් ගැලවෙන්න යන්න ඕනේ. මොකෙන් ගැලවෙන්නද? ඔය පහෙන් ගැලවෙන්න. ඔය පහෙන් ගැලවුණා කියන්නේ මොකද වෙන්නේ? මුළු ලෝකෙින්ම ගැලවුණා කියන එක. ඔය පහ විතරයි පිටුතුනි මේ ලෝකී කියලා කියන්නේ. එන්නේ ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ ඔය පහෙන් ලෝකේ පැනෙන්නේ. ඒකයි මම ඔබට කිව්වේ chart එකක් හදලා ඔබට ඕනම් පුළුවන් ඔය මුළු ලෝකෙම ඔය පහෙන් පනව ගන්න. මම ඇස කන නාසය දිව ශරීරය මන කියලා හයක් ගැහුවා. එකකට කෝටි ප්‍රකෝටිය ගානේ. ඔක්කොම බාහිර ආයතන වශයෙන් පනව ගන්න පුළුවන්. ඒ ආයත හැම එකකින්ම මොකද වෙන්නේ? ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ ඇතුළට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මොහොතක් මොහොතක් ගානේ පින්විතනේ හිතක් හැදෙන වාරයක් වාරයක් ගානේ මම පැනවි පැනවි යනවා. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව අවබෝධද පින්විතනේ මේ මම කියලා. මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ දෙයක් මේ ලෝකේ නැහැ කියලා. මේ මම කියලා අපි හිතන් ඉඳලා තියෙන්නේ ඕන් ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකට විතරයි නේද? දැන් ඔබට ඕන නැද පිටතනි පව් කරන්න ඔය ඊළඟ පහ ගන්න. දැන් ඔතන පොඩි ගැටලුවක් තියෙනවානේ. දැන් ඊළඟට දැන් මේ ජීවත් වෙනවා කියලා දැන් කරන් තියෙන මොකක්ද? දැන් ඊළඟට ජීවත් වෙනවා කියලා කරන් තියෙන්නේ මොකක්ද? තව පහක් ගන්න එක නේද කොහොමද? දැන් තව පහක් ගන්න ඕනේ. දැන් මේ පහක් එක්කෝ ඇහෙන් එක්කෝ කනෙන් ඔය කොහෙන් හරි එකකින් ආයි පහක් ගන්න ඕනේ. ඊළඟට ආයි මොකද්ද කරන්න තියෙන්නේ? ආයි පහක් ගන්න ඕනේ. ඊට පස්සේ ආයි පහක් ගන්න ඕනේ. මලාට පස්සේ මලාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඉතින් ආයි පහක් ගන්න ඕනේ. ඒකෙත් කර කර යන දින ඔය පහේ ටික එකතු කර කර යන එක තමයි. එහෙනම් දැන් මේ පහේ ටිකක් එකතු කර කර යන යන වැඩ පිළිවෙලට නේද පිංගුතුනි මම කියලා කිව්වේ මෙච්චර වෙලා. ඒ උදෙසා ප්‍රත්‍ය සපේනේවට නේද පිළිදෙනි මගේ කියලා කිව්වේ මෙච්චර වෙලා. ඒ හැරෙන්න වෙන මගේ කියලා කොටසක් තියෙනවද මේ ලෝකේ? එහෙනම් මම පැවැත්වීම උදෙසා නේද පිළිදෙනි මගේ දේවල් වලට කැමති. එහෙනම් යම් අවස්ථාවක පිළිදෙනි අර නිසි කියලා පනවගත්ත මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මම කැමති. මේවට මං කැමති නෑ කියලා අල්ලගත්තට. කැමති නෑ කියලා අල්ලගන්න දෙයක් නෑ. අන්න අර ටික විතරක් අල්ලගත්තා නම් මෙන්න මේ ටිකට මම කැමතියි කියලා. ආන් ඒ කැමැති වෙච්ච ඒවා හොයා ගැනීමේ වැඩ පිළිවෙලක නේද මේ ජීවත් වෙනවා කියලා කරගෙන යන්නේ. ඒක නිසා නේද ඔබ අතින් පව් සිද්ධ වෙන්නේ පින් සිද්ධ වෙන්නේ. යම් දවසක රූප වේදනා සංඥා සංකාර විඥාන එනවා හැබැයි ඒවට කැමැත්තක් නැහැ. එනවා. හොඳට අවබෝධ කරගන්න බැරිද නැත්නම් අසංඥ වෙනවා. ඔය අසංඥ වෙන ක්‍රමවේදයයි තථාගතයන් වහන්සේගේ දේශනාවයි අතර තියෙන වෙනස ඔන්න ඔතන තියෙන්නේ. අසංඥ වෙන ක්‍රමවේදයට යන අය පිඟුදින රූප වේදනා සංඥා සංකාර විඥාන මක් කරනවද? නිරෝධ කරනවා. තථාගතයන් වහන්සේ එහෙම එකක් දේශනා කළා නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තියෙන ඡන්ද රාගයයි නිරෝධ කරන්න තියෙන්නේ ඔන්න ඔය වචනේ පැටලිලා තමයි පිංගුතුනි විනාශයක් කරගන්නේ. මහා කල්ප 500ක් යනකම් ඉඳලි විරිලා ආපහු සැරයක් මොකද වෙන්නේ? ආයි මේ කුණු හතර පහට වැටෙන්න පටන් ගන්නවා. එන අසඤ්ඤ වෙන ක්‍රමවේදයේදී තියෙන්නේ ඔන්න ඔතන. අසඤ්ඤ වෙන ක්‍රමවේදයේදී මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන මත කරනවා. නිරෝධ කරන්න හදනවා. අපෝ එපා. රූප වේදනා සංඥා සංකාර විඥාන එපා. ඒව මහාකාරයි මට එපා. අයින් කරන්න හදන වේ. ඒව අයින් කරන්න නම් මොකද වෙන්නේ? අයින් කරන්න නම් පින්වදෙනි මොකුත් මක් කරන්න නැතුව ඉන්න ඕනේ. හිතන්න නැතුව ඉන්න ඕනේ. අන්න ඒගොල්ලෝ මොකද කරන්නේ පින්වදෙනි මොකුත් හිතන්න නැතුව ඉන්න වැඩ පිළින් මොකද මොකක් හරි හිතුවොත් පටිච්චසමුප්පාද චක්‍රයක් යනවනේ. ඒ පටිච්චසමුප්පාද චක්‍රය යනකොට සලායතනය හරහා යනවනේ. සලායතනයක් යනවා කියලා කියන්නේ මොකද්ද? ආයස්ථානයක් එනවනේ. ඒ කියන්නේ ওই පහක එකතු වෙනවා. හැබැයි මොකුත් හිතන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? දැන් ආයත් අන එකතු වෙන්නේ නැහනේ. අන්න එතකොට මොකද වෙන්නේ පින්වතුනි? ඒක පුහුණු කළා පුහුණු කළා චතුර්ථ ධානයේ මට්ටම නැගුණාට පස්සේ ඒක ආන්ගේ ධානයෙන් ඉඳගෙන මැරලා ගියොත් එහෙම අසංජ සත්ත්ව බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදිනවා. ආන්න එක ගිහිල්ලා ඉපදුනාට පස්සේ දැන් මොකද වෙන්නේ? මහා කල්ප 500ක් යනකම් එතන. ඕන් ඕක තමයි පින්වතුනි අසංජ භාවනාව. දැන් බලන්න අර නිවන වගේම ඇවිදින්න ඉවරලා එක තැනකදී වෙන් වෙන හැටි. මේ ඔක්කොම එක විදියට ඇවිදලා ඇවිදලා ඇවිදලා එක තැනකදී මොකද වෙන්නේ? ඒ අය රූප වේදනා සංඥා සංකාර විඥාන නිරෝධ කරනවා. තථාගතයන් වහන්සේගේ පිරිස මොකද කරන්නේ? ඒවට තියෙන චන්ද රාගය දුරු කරනවා. මොකද ඒවට තියෙන චන්ද රාගය දුරු කළා කියලා කියන්නේ කිනුදෙනි ඒව උදෙසා බලාපොරොත්තුවක් තියෙනවද? නේ. එහෙනම් Taman නිසි පනෝගෙන නෑ නේද? මොකක් දැක්කත් එකයි නේද? එහෙනම් දැන් ඇලෙයිද? ගැටෙයිද? තමන්ට නිසි කියලා එකක් නැත්නම් තමන් කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් නැත්නම් ඇහැ හරහා මොන පහ ආව ඇලින්න දෙයක් තියෙනවද ගැටෙන්න දෙයක් තියෙනවද නැහැ උපේක්ෂාවයි නේද අන්න ඒක අරිහතුන් වහන්සේගේ උපේක්ෂාවට කියනවා පිටින් උපේක්ෂා තර උපේක්ෂාව කිය හැබැයි ඔබට තියෙන උපේක්ෂාව මෝහ මූලිකයි එතන මහ පෙලීමක් තියෙනවා ඒ ගැන මම ඉස්සරහට තව කතා කරන්නම්. ඊළඟ දේශනාවට. පටිච්ච සමුප්පාද වශයෙන් ලෝකෙ පෙන්වනකොට මම ඒක කතා කරලා දෙන්නම්. එහෙනම් මේ මුළු ලෝකෙම ওই විදිහට පිංගුතුනි ඔය කියන ආකාරයෙන් ඔය පහෙන් පණවන්න ගියාම ඔය කියන ආකාරයේ චන්ද රාගයෙන් බැඳෙන්න බැඳෙන්න මොකද වෙන්නේ පිංගුතුනි මම කැමති පහක් තියෙනවා ඒ කැමැති පහ එනවනම් සතුටුයි. ඒ කැමැති පහ එනවනම් මං ඇලුනා. අන්න එකට කිව්ව මොකක් වෙනවා කියලා? රාග වෙනවා. මං ඒ කැමැති පහ මං ඒ කැමැති පහ නෙමෙයි නම් එන්නේ. ඒකත් එක මක් වෙනවද? ගැටෙනවා. අන්න ඒක නිසා ඒකට කියනවා මොකක් කියලා? ද්වේෂ වෙනවා. මං කැමැති පහට කියනවා මොකක් කියලා? මෝහ වෙනවා කියලා. මං කැමැති පහ තියෙන නිසා ඔන්න ඕක තමයි මෝහේ. මං කැමැති පහ තියෙනවා. ඇයි මං කැමති පහ තියෙන්නේ? අවිද්‍යාව නිසා මොකද වටිනකමක් දීලා. වටිනකමක් දීලා තියෙන නිසා පිංගුතුනි ඔන්නෝකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ නොවටිනා දේවල් වලට වටිනකමක් දීලා. නොවටිනා දේවල් වලට වටිනකමක් දීපු අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? එතනම චන්දරාගයෙන් බැඳෙනවා ඒවට. දැන් චන්දරාගයෙන් බැඳුනට පස්සේ මොකද වෙන්නේ පිංගුතුනි? ඒව එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි රාගෙට ආවත්, ද්වේෂෙට ආවත්, ජාතියෙ නෙමෙයි දැදෙන්නේ. මම කියන වැටුණාද තේරුම් කරපේක. ඒ කියන්නේ Taman කැමති જાතිය පහක් ආවත් ඒ මොහොතේ මම නේද? එහෙනම් දැන් ওই මොන જાතිකයද හටගත්තේ? දැන් Taman කැමති જાති දැන් Taman කැමති පහේව තියෙනවනේ. Taman කැමති කියලා පහේව ටිකක් පනව ගත්තට පස්සේ Taman කැමති පහේ එකක් නම් ආවේ. ඒ ආපු මොහොතේ ඒ ආපු එක නේද මම නිදිද වැටහෙන්නේ නැද්ද? වැටහෙනවද නැද්ද? දැන් මම කියලා කියන්නේ ඒ ඒ මොහොතේ මම කියන්නේ මොකද්ද? නායි මුලට පොඩ්ඩක් ගියා. ඒ ඒ මොහොතේ මම කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? දැන් මේ මොහොතේ මම කවුද? ඔය පහ නේද? දැන් මේ මොහොතේ කවුද මම? දැන් මේ මොහොතේ ඒ එන මොහොතක් මොහොතක් නෑර මම කිව්වේ ඔය පහට නේද? ඒක විශ්වාසද? හොඳටම හරි. එහෙනම් ඒක නම් මම කැමති පහේ જાතියක් තියෙනවා. මම කැමති පහ. මම කැමති පහ තියාගෙන ඉවරලා මම ඇස් දෙක අරිනවා. ඒ ඇස් දෙක අරින වෙලාවේ රූපයක් එක්ක පහක් එනවා නේද? ඒක මම කැමති જાතියෙන් නම් ආවේ. දැන් මම මොන જાති කියද? රාග જાති කියද? මං අකමැති පහක් නම් ආවේ. නේද ජාතිකේ? මං ඇස් දෙක අරින්න වෙච්ච බලාපොරොත්තු ඉස්සුනේ නැත්තම් මං තාම මොන ජාතිකයද? තාම මෝහ ජාතිකේ තුල තමයි ඉන්නේ. ඒක ටිකක් ගැඹුරුයි මං ඒක පස්සේ කියලා දෙන්න. ඔය පිළීම් ස්වභාවය මොකක්ද කියලා? සැප දුක ලෙසත් දුක, හුලස් ලෙසත් උපේක්ෂාව අනිච්ච ලෙසත් දකින්න කියලා දේශනා කරපු ස්වභාවය මොකක්ද කියන එක ඉස්සරහට දේශනා කරන්න. පිටුදින තථාගතයන් වහන්සේගේ ධර්මය අර කතාවට කියන්නේ කිරි ගහට කොස් ගහින් යනවා වගේ. කොහෙන් යන්නත් කිරිනවා. ඒ මට්ටමේ පිංගුතුනි මහා පුදුමාකාර ධමයක්. මේක අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පිංගුතුනි මේ ලෝකයේ මෙච්චර කල් ආවනේ කියලා හිතෙනවා. තථාගතයන් වහන්සේ ගැන පිංගුතුනි මහා පුදුමාකාර සද්ධාවක් ජනිත වෙන්නේ තථාගතයන් වහන්සේ ගැන අනන්ත අප්‍රමාණ මහා ප්‍රඥාවෙන් යුක්ත උත්මෙක් කියලා. ඒකයි පිංගුතුනි මම ඔබට කියන්නේ දහමට ආපු මේ මුළු දවසේ ආවිල්ලා මේ යන්තම් දහමක් ශ්‍රවණය කරපු කෙනෙකුට තථාගතයන් වහන්සේගේ බින්දු මාත්‍රයක් දැක ගන්න බෑ කියලා. සාරිපුත්‍රයන් වහන්සේට තථාගතයන් වහන්සේගෙන් දකින්න පුළුවන් වෙලා ඇති 140යි නැත්නම් 50යි. උන්වහන්සේගේ ඒ සහ අනන්ත අප්‍රමාණ ප්‍රඥාවටත් එච්චර නම් දකින්න පුළුවන් අපිට පුළුවන් ඒ 103ක්වත් දැක ගන්න. ලොකු දෙයක්. ඒ තරම් මහා ප්‍රඥාවක් තථාගතයන් වහන්සේ මේ බලන්න මේ විවර කරපු විවර කිරිල්ල. මේක දන්නේ නැතුවනේ බිඟුතනි අපි මේ දරුවට ආදරේ කියලා හිතාගෙන හිටියේ. දරුවා ඉන්නවා කියලා හිතාගෙන හිටියේ. බයිසිකලේ තියෙනවා කියලා හිතාගෙන හිටියේ. බයිසිකලේ තියනවා කියලා කිව්වේ පින්විතනේ ওই ටික නේද? ඔබගේ බයිසිකලේ නැත්තම් කාර් එක හීරෙනවට කැමතිද? හීරෙනවට කැමතිද ඔක? ඉතින් හීරුනොත් යන්න බැරිද ඒකේ? ඉතින් අයියගෙන හීරෙනවට කැමති. ඉතින් පොඩ්ඩක් හීරුනට මොකෝ වෙන්නේ? ඈ? හීරුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ. වාහනේ යන්න පුළුවන් නේ ඕනේ තරම්. ඇයි හීරෙනවට කැමති? ඒක දැක්කට පස්සේ අර ඇහැ හරහා එන පහ Taman කැමති જાතිය නෙමෙයි. ඒක නිසා මොකද වෙන්නේ? ගැටෙනවා. හොඳ ආකාරම ওই ටික දැක ගන්න. එහෙනම් ඒ ඒ මොහොතේ පිංගදිනේ ඔය එන පහේ ටික තමයි මම කියලා මෙච්චර කල් හිතාගෙන ඉන්නේ. හැබැයි දැන් තව එකක් අවසානයේ අවබෝධයට ගන්න ඕනේ. ඇති වුණාම කියන්න කියන්නේ. වෙලාව හැබැයි දැන් මෙතන තියෙන පොඩි ගැටලුවක් විසඳ ගන්න අපිට තව. මම උදාහරණකින් මේක කියන්නම්. හොඳ අවබෝධයට ගන්න. ළමෙක් උපදිනවා අසාමාන්‍යයි. අපි හිතමුකෝ මේ ලෝකෙට හටගන්න ළමයි හිතමු මෙහෙම. මේ ලෝකෙට හටගන්න ළමයි ගන්න එපානේ. ඈ ඊට පස්සේ තව ප්‍රශ්නයක් බලු පැටව. හ්ම් අපි හිතමුකෝ මේ ලෝකෙට උපදින බලු පැටවුන්ට කලිසම් අන්දනවා කියලා. හරි. එතකොට ඒ උපදින බලු පැටවු එක જાතියක නෙමෙයි කියලා හිතමුකෝ හටගන්නේ. අපි මේ ටිකේ මොකද වෙලාව පහු වෙලා. කමන්නේ කියලා බෑ. තව දේශනාවක් තියෙනවා. යතිවරයන් වහන්සේ නමක් මේකටත් වඩා හොඳ දේශනාවක්. අපි මේ ටික විතර ඉක්මනට කතා කරලා අවසන් කරමු. එතකොට මේ උපදින ඒ බලු පැටි හරි කවුරු හරි එකම ඒ જાතියින් එකයි උපදින්නේ. ඒක උපදින වෙලාවේ ඔබ ඒකට කලිසමක් මහන්න. ඇඳුමක් මහන්න. ඒක මැලොත් ඒ කලිසම තව දුරටත් වටිනවද නැද්ද? ඇයි? ඒක තව කෙනෙකුට අඳින්න බෑ නේද? හැබැයි අරක වටිනවා කියලා හිතාගෙන උපදින උපදින බලු පැටිය ගාවට ගිහිල්ලා ඕක දාලා දාලා බලන්න ගියොත් මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් සමුදායක් එක නේද ජීවත් වෙන්න වෙන්නේ. ඒකට හේතුව පින්විතනි බලු පැටියා නිසා ඔබ හදපු ඒ ඇඳුම. බලු පැටියා මැරෙන වෙලාවේදී මක් වෙන්න ඕනේද? නැති වෙන්න ඕනේ, අයින් වෙන්න ඕනේ, ඒක බල රහිත වෙන්න ඕනේ. ඒක කල්ලිකුත් වෙන්න ඕනේ. යමක් නිසා යමක් ඉපදුනා නම් අර මුලින් ඉපදිච්ච යම නැහෙන වෙලාවේදී අර අර ටිකක් නැහෙන්න ඕනේද නැද්ද? ඒක ඔබට ප්‍රත්‍යක්ෂද? මෙයා නිසා නම් මෙයා ඉපදුනේ මෙයා නැති වෙන වෙලාවේ මෙයත් නැති වෙන්න ඕනේ නේද? ඒක හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද? නෙළුම් මලක් නෙළුම් මලක් හටගත්තේ දණ්ඩ නිසා නම් දණ්ඩ නැති වෙන වෙලාවේ නෙළුම් මලමක් වෙන්න ඕනේ නැද්ද? පර වෙන්න ඕනේ නැති වෙන්න ඕනේ නේද? ඒක විශ්වාසද හොඳටම? එහෙනම් ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් තියෙනවනේ ඇහැයි රූපයයි ගැටලි ඉවර වෙනකොට මොකක් වෙන්න ඕනේ? ඒක නැති වෙන්න ඕනේ නේද? එහෙනම් දැන් මෙච්චර කල් ඔය හටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහේ කොටවල් සක්‍රීයද අක්‍රීයද? සක්‍රීයද අක්‍රීයද? අක්‍රීයයි. ඔය ඔක්කොම මැරිච්ච ඒවා නේද? ඇයි දැන් මේ මොහොතේ කලින් මම ඇහැ ගැටලි ඉවරලා හටගත්තා නම් පහක් ඇහැ ගැටලි ඉවර වෙනකොට මේකත් මල මැරෙනව නේද? ඇයි හේතුන්ගෙන් හටගත්තා නම් හේතු නැතිනකොට මේකත් නැරෙන්න ඕනේ නේද? ඒකනේ ස්වභාවය. එහෙනම් පින්විතනි මෙච්චර කල් හටගත්ත ওই පහේ කොටවල් ඔක්කොම මල කුණු නේද? ඒක නිසා නේද ඔබට මృత කය හේවත් මතකයේ කියලා කියන්නේ. පින්විතනි මේ ලෝකේ නාම ගොත්ත විතරයි තියෙන්නේ. අපි ඒවා නාම රූප කරගෙන තියෙන කොහෙන්ද? හිතෙන්. ඉතින් අපි හිතෙන් හදාගන්නේ ඇත්තද? නෑ ලෝකේ තියෙන ඒවායි ඇත්ත. තථාගතයන් වහන්සේට ඒවා නාම ගොත්ත. අරිහතුන් වහන්සේට ඒවා නාම ගොත්ත. ඇයි ඒවා මතක විතරයි මృతකය මැරිලා. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද පින්වදිනේ අර අවිද්‍යාව නිසා අර නොවටිනා දේවල් වලට දීලා තියෙනවා මොකද්ද? ලොකු වටිනකම. ලොකු වටිනකම දීපු ගමන් ඔය පහට චන්ද්‍රාගයෙන් බැඳිලා තියෙනවා. චන්ද්‍රාගෙන් ඕකට බැඳිච්ච ගමන් මොකද වෙන්නේ අර කුණු වෙලා වැටිච්ච අර ගෙරි කුණ කරේ ඉල්ලගෙන ගෙරි කුණ කරේ ඉල්ලගෙන දැන් හොයනවා ඔන්න ඕක නිසා තමයි පිංගුතුනි පෙලෙන්නේ. පෙලෙනවා කියන වචනේ අපි ඇහුවට පෙලෙන්නේ ඇයි කියලා තේරුන්නේ නැහැ. කිසා ගෞතමිය දරුවා වරගෙන යද්දි මතකද කිසා ගෞතමිය? කිසා ගෞතමිය දරුවා වරගෙන යද්දි මැරිච්ච දරුවව මැරිලා නැහැ කියලා හිතාගෙන එක වෙදෙක් ගාවට යද්දි පෙලි පෙලිද ගියේ. දෙවෙනි වෙදා ගාවට යනකොට තුන්වෙනි වෙදා ගාවට යනකොට ඇයි පෙළුනේ? මේ මැරිච්ච කුණ මැරිලා නැහැ කියලා හිතාගෙන ඒක නැවතත් පවත්වන්න යන වැඩපිළිවෙලේ යෙදිච්ච නිසා නේද? එහෙනම් දැන් මට කියන්න පිඟුදිනේ මේ මැරිච්ච කුණවල් මැරිලා නැහැ කියලා හිතාගෙන ඒවා නැවත නැවතත් පවත්වාගෙන යාමේ යම්කිසි ක්‍රියාදාමයක් තියෙනවා නම් ඒක පෙළෙනවද නැද්ද? එහෙනම් ඒ ක්‍රියාදාමයට කියනවා නේද පිඟුදිනේ සංඛාර කියලා. එහෙනම් සියලු සංකාරයන්ගේ අනිච්ච සංඥාව දේශනා කරන වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කළා නේද අට්ඨියති කියලා. දැන් වැටෙනවා දැයි යටි යති කිව්වේ කියලා. දැන් වැටෙනවා දැයි පෙලෙන්නේ කියලා. අර මැරිච්ච කුණවල් මැරිලා නැහැ කියලා අවිද්‍යාව නිසා. මැරිලා නැහැ කියලා මොකද කරගත්තේ? කරේ එල්ලගත්ත ලොකු වටනකමක් දීලා. දැන් මොකද කරන්නේ? ඒ කරේ එල්ලගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි අර නිසි කියපු පහ. දැන් මොකද කරන්නේ? ඒව හොය හොය යනවා. හම්බුනොත් ආසයි. හම්බුනේ නැත්තම් දුකයි. එහෙනම් දැන් සැප දුක සැප දුක සැප දුක කී කී පනෝ පනෝ යන්නේ ඒකයි නේද? අන්න මං ඇහුවේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ දිහා දකිද්දි ඔබට සපක් වෙනවා කියලා කිව්වා. ඒක කොහෙද මේකේ තියෙන්නේ කියලා මම දෙන්න උත්තරයක් තිබුණේ නැහැ එහෙනම් අර ඔබ හදාගත්ත නිසි පහ ඇතුලේ අර කරේ ඉල්ලගත්ත අර ගෙරිකුණේ තිබුණා නේද ඔය කියන්නේ? ඒකට අදාළව මේක තියෙන නිසා නේද? නිකවල හිතන්නකෝ. ඔබ යනවා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ගාවට උඩ කොත් කැරල්ල කඩා බැලලා. දැන් ඒක දැක්කම ඔබට සැප වේදනාවද දුක් වේදනාවද දෙන්නේ? ඇයි ඔබ බුදු පිළිමයක් දකිද්දි පිඟුදිනේ බුදු පිළිමේ දිහා බලලා කියනව නේද? මේ මේකේ පොඩ්ඩක් මේ මේක තව පොඩ්ඩක් මෙහමුණා නම් හොඳයි. එහෙම කියනව නේද? ඔබ කවදාකවත් පිඟුදිනේ තාම හරිම බුදු පිළිමේ දැකලා නැහැ නේද? ඇයි? හරිම බුදු පිළිමේ කොහෙද තියෙන්නේ? හිතේ. හිතේ තමයි ওই බුදු පිළිමේ තියෙන්නේ. හිතේ බුදු පිළිමේ කිව්වේ මොකද්ද? ඒ සම්බන්ධව ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන ඔන්න ඔය ටික තියෙන නිසා තමයි පින්විතනි ඔබට හොඳ වේදනා නරක වේදනා කියලා දෙකක් පැනවෙන්නේ. අරිහතුන් වහන්සේට ওই වේදනා දෙක නැහැ. තියෙන්නේ කයට විතරයි. ඒක සත්‍යයක් මම පටන් ගන්නකොට කම්මුලට ගැහුවොත් විදිනවා. දුක් වේදනා. කම්මුලට ගැහුවොත් සනීපයි. සැප වේදනා. ඒක තියෙන ඕනේ කෙනෙකුට. පාරිපුත්‍රයන් වහන්සේට පිටට පාරක් ගහන්නේ බමුණෙක් ඇවිල්ලා. උන්වහන්සේ ඉවසුව මිස රිදුන්නේ නැහැ හැම නෙමෙයි. උන්වහන්සේ ඉවසුවා. උන්වහන්සේට දුක් වේදනාවක් ආවා උන්වහන්සේ ඉවසුවා. හැබැයි ඇහෙන් රූපයක් බලද්දි සැප වේදනාවක් එනවා කිව්වා නම් එහෙම උන්වතන තියෙන මානසික ප්‍රශ්නයක්. ඒක අරිහතුන් වහන්සේට නෑ. අරිහතුන් වහන්සේට තියෙන උපේක්ෂාතර උපේක්ෂාව. ඉතින් මේකදී අපි ඉතින් මේක ගැන දැන් ඉස්සරහට දිගින් දිගටම කතා කරමු. තව දේශනා දහස් ගාන විඳහරි ගමන්නේ මේවා කතා කර කර කතා කර කර මේ ටික කරගමු. මම ඔබට කියන්නේ පිංගුදෙන එකම දෙයයි. මේ අපි සීලු දෙනා වහන්සේලා පැවිදි වෙන කලින් අපිට අම්මලා තාත්තලා හිටිය දෙන්නේ. හැබැයි අපි පැවිදි වෙනකොට මේ අම්මලා තාත්තලා අපිට නැති වුණා. ඊට පස්සේ අම්මලා තාත්තලා විදියට ඉන්නේ ඔබ. මම පැවිදුණාට පස්සේ මේ අතිවරයන් වහන්සේලා පැවිදුණාට පස්සේ දවස් ඉඳලා කන්න දුන්නේ ඔබ. බොන්න දුන්නේ ඔබ. ලෙඩට බැලුවේ ඔබ. ඉනට වස්ත්‍රයක් තියනවද කියලා බැලුවේ ඔබ. හිසට සෙවණක් තියනවද කියලා බැලුවේ ඔබ. ඒ හැම එකක්ම කළේ ඔබ. ඒක නිසා ඔබ නිවන් දැකිය යුතුමයි. අපි නිවන් දකින්නමයි. ඒ වගේම ඔබටත් කියන්නේ ඔබත් නිවන් දැකිය යුතුමයි. මොකද අපිට ඉන්න අම්මලා තාත්තලා ඔබ මේ ළඟදි වෙච්ච සිදුවීමක් කියන්න ධර්මයේ ඔබ යාරා මට හරි සන්තෝෂය තුණා මම සාදුනාද දුන්න අපේ ස්වාමින් වහන්සේලා. මම ඔබට කියලා තියෙනවා ධර්මයේ ඔබයි ආරාමයට දානයක් දෙනවනේ. බණහන් ඉන්නෝනේ නැත්නම් දාන දෙන්න එන්න එපා. ඇයි? මං කිව්වනේ ඔබයි අපිට ඉන්න අම්මලා තාත්තලා. ඔබ අපා යනවා අපි නිවන් දකින්න එක ගැළපෙන්නේ. දානයක් දුන්නාම පිංගුතුනි වෙන්නේ නිවනට උපනිශ්‍රය වෙනවා මිසක් ඔබ සතර අපායන් ගැලවෙන්නේ නැහැ. සතර අපායන් ගැලවෙන්න ඔබට දන් දෙන්න බෑ. එහෙම එකක් නෑ මේ ශාසනේ. දානයක් දීලා සතර පහෙන් ගැලවිච්ච කෙනෙක් නෑ කවදාවත්. හැබැයි නිවනට උපනිශ්‍රේ වෙනවා දානන් සග්ගස් සෝපනන් ඒ ඔක්කොම තියෙනවා. ගැලවෙන්න නම් සතර පහෙන් ගැලවෙන්න නම් එකම මඟ සෝතාපන්න ඵලයේ ඒ උදෙසා දහම් ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් එහෙම මම නීතියක් දාලා තියෙන්නේත් ඒකයි. එහෙනම් දන් දෙන්න එපා කියලා. මම එතන වැඩ ඒ ආරාමේ විහාරාදී කාර්යයේ ස්වාමින් වහන්සේට මම නිතර මතක් කරලා තියෙනවා එන එන පිරිසකින් අහන්න කියලා දාන දීලා ඉවරනාට පස්සේ බණ අහන්න ඉන්නවද නැද්ද? ඔන්නෝක අහන්න කියලා. නි බොහෝ පිරිසක් ඉන්නවා. මේ දවස් 3-4කට කලින් ආපු පිරිසක්. දැන් දානේ ඔක්කොම සකස් කරලා ඉන්න 10 යමාටිද ස්වාමින් වහන්සේලා පින්ඳ පාතේ වඩින වෙලාව. අර හාමුදුරන්ට මතක් කියලා අහලා තියෙනවා. දැන් මේකෙන් පස්සේ දේශනාවක් තියෙනවා. ඒකට ඉන්න ඕනේ සියලු දෙනා කියලා. ඊට පස්සේ කිව්වලු අනේ ස්වාමීනි අපිට 12 මාට යන්න ඕනේ කියලා. ඊට පස්සේ අර පින්ඳ පාදේ වර්ණ ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කතා කරලා උන්වහන්සේ සියලු දෙනා වහන්සේලා සත් අවුරුදු සාමණේරයන් වහන්සේගේ ඉඳලා සියලු දෙනා වහන්සේලා ඒකමතිකව තීරණය කළාලු විනාඩි 10කින් දන්වලඳට වෙලා උන්වහන්සේලා වඩිනවා කියලා අර අයට බණහන්න සලස්සලා. දුතාංග පුරණයි ඉන්නවා පින්වතුනි මේ දානේ වළඳන වෙලාවට දුතාංග ක්‍රමවේද තියෙනවා ඒ මේ ගොඩක් වෙලා යනවා ඒ විදිහට දන් වළඳන්න. ඒ දුතාංග පුරණ උත්මය පවා දුතාංග අතහැරියා කවුරු වෙනුවෙන්ද? අර ආපු පිරිසට බණහන්. පැය දෙකක් බණහලා දින විනාඩි 10න් පුංචිම සාමණේරයන් වහන්සේ දන් වළඳන වෙලාව උඩට වැටලා තියෙනවා. මම ඔබට කියන්නේ පින්වතුනි මේ යමහ යතිවරයන් වහන්සේලා සියලු දෙනාම ওই જાතිය තමයි. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ මේ දහම අවබෝධ කරගන්න. දහම් මහල්ල විතරයි සතරක් පහෙන් ගැලවෙන්න පුළුවන්. මහා අසදුස දානෙ දීලවත් සතරක් පහෙන් ගැලවෙන්න බෑ. එහෙනම් අපිට ඉන්න ඥාතිවරුත් ඔබ, අම්මල තාත්තලත් ඔබ, සීරු දෙනාලා ඔබ. ඒක නිසා ඔබ මෙතනින් නිදහස් වෙන්න. අපි මෙතනින් නිදහස් වෙනවමයි. ඒක උදෙසා තමයි මේ සීරු දෙනා වහන්සේලා මහා වීරකින් කටයුතු කරන්නේ. හොඳයි බින්දුතනි එහෙනම් අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය ශක්තියක් ජනිත කරගත්ත වෙලාවේදී කල් වේලා ගිහිල්ලා තියෙන නිසා අපිට ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ මොහොතක් වඩන්න වෙලාවක් හිටින එකක් නෑ මං හිතන්නේ. එහෙනම් අපි සීල දෙනා එක හඳින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩු මේ මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ ශක්තියත් එක්ක මේ මහා සක්වලට මේක පැතිරෙන්නේ. සියලු දෙනා මාත් එක්කම ශබ්ද නගලා පින්වතුනි මේ චෛත්‍යරාජනන් වහන්සේගේ එහා පැත්තේ හේවිසි ගහනකොට මේ පැත්තට ඇහෙන්නේ හැබැයි අද ඔබ මේ වඩන ආරි මෛත්‍රී කර්මස්ථානයේ එහා පැත්තේ ඉන්න පිරිසටත් ඇහෙන්න ඕනේ. මොකද හේවිසි වලට වඩා මහ ප්‍රබලයි ඒක. ඒක නිසා මාත් එක්කම ආරි මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරමු සීල දෙනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර රෝග දෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා මිම්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාතිගින්නෙන් මිදෙත්වා ජරාගින්නෙන් මිදෙත්වා ව්‍යාධිගින්නෙන් මිදෙත්වා මරණගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතල වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතල වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝකගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්කගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායා රසයෙන් මිදෙත්වා යංපිච්චන්න ලබති තම්පිදුක්කයෙන් නිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස්කන්දයෙන් නිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්මනාතයි නොයල්ම වෙත්වා මිදීමනාතයි මිදීම වෙත්වා නිවනමනාතයි නිවනම වෙත්වා සඳහායි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සමනාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා හොඳයි පිටුතුනි මම ඔබෙන් කරන හැමදාම කරන ඉල්ලීම ඔබ අපිට ප්‍රත්‍ය පහසුකම් දෙනවා වගේම තව එක දෙයක් දෙන්න. ඒ තමයි ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ පුළුවන් තරම් වඩන්න. මොකද පින්ගතනි මේ කාලු කිරණ දවාලු වෙලා මේ සුදු කිරණයන්ගේ මේ විශ්වයේ ඒකාලෝක වෙද්දී මාර බන්ධනයන්ගේ මිදීම උදෙසා මේ දැවැන්ත සටනකේ දෙන මේ මහා යතිවරයන් වහන්සේලාට එතනින් මිදිලා සැනසෙන්න පුළුවන් අවස්ථාව දවසින් දවස උදා වෙනවා. ඒක නිසා පුළුවන් තරමින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න ගෙවල් වල. යන්නේන හැම මොහොතකම වාහනේට නැගලා වාහනේ ඩ්‍රයිව් කරන මොහොතක් මොහොතක් නෑර වඩන්න. ඔබට ඒක කරන්න පුළුවන්. අපි වෙනුවෙන් කරන්න ඔබ වෙනුවෙන් කරන්න. කරන වාරයක් වාරයක් ගන්න මේ සුදු කිරණ ශක්තිය මේ විශ්වේ නැහැවිනවා. ඉක්මනින් මග වැඩෙනවා සියලු දෙනාට. ඒක ඒකාන්තයෙන් එනවා. මම ඔබට කිව්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඔබගේ ගෙට ඇතුල් වෙන තැන ගහන්න. අපිට එවනවා පින්විතනි තමන්ගේ ලස්සන ලස්සන ව්‍යාපාරික ස්ථානවල නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා බෝඩ් එක ගහලා ලස්සනට print කරලා මේ ව්‍යාපාරික ස්ථානෙට ඇතුල් වෙන ඇතුල් වෙන හැම කෙනාටම කියවෙන්නේ ඔය දෙයි පින්විතනි මේ විශ්වයට මහා සෙතක් මහා ශාන්තිය ඔබට මහා පිනක් ඒක කරන්න තව කෙනෙක්ගේ ගෙදරක ගහලා දෙන්න දැන් ඉස්සරහට අපි ඒක නොමිලේ ලබා දීම නිසා වැඩ පිළිවෙලක් කරනවා එතකොට ඔබට පහක් හයක් අරගෙන ගිහින් යාළුවන්ගේ ගෙවල් හැම එකම ගහන්න පුළුවන්. අනේ අවුරුදු කාලේ එනවනේ. අවුරුදු කාලෙට තෑගි විදියට CD එක මේ ඉන්නේ දේශකයන්න් වහන්සේලා. උන්වහන්සේලාගේ CD එක. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්තා කියන ස්ටිකර් එක ගිහින් දෙන්න. මේක ගහන්න කියලා ඔබම ගහන්න. ඔබගේ මේ අවුරුද්ද ජයෙන් ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා උළුවස්සේ ගන්න. ඒ ගෙදරට ඇතුල් වෙන ඇතුල් වෙන කෙනාට පිඟුතුනි. ඒ කෙනාගේ අතින් මේ විශ්වයට මහා ශක්තියක් නිකුත් වෙලා තමයි ඇතුල් හොඳයි. එහෙමනම් පිඟුතුනි අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. මහා ශක්තියක් මහා පුණ්‍ය ශක්තියක් නගාගෙන ඉන්න වෙලාවේදී පින්නම් පෝෂණය වෙන පිටට සතුටු වෙන්නේ අපිට මේ ගමනේ එන්න අනාදිමත් සංසාරයක් තිස්සේ ඉඳලා අපකප වෙලා කටයුතු කරලා වේදමාන්තියෙන් දුක්මාන්තියෙන් ඒ කටයුතු සිද්ධ කළ දුන්න අම්මලා තාත්තලා ඉඳලා ඒ පැවතගෙන මේ ඥාති පිරිසට පින් අනුමෝදන් කරන් ඒ වගේම සිමෙතනි මේ ශාසනය ආරක්ෂා කරගෙන ආපු මේ දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේ මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු මේ මහ යතිවරු මේ ලංකාව සතුරු ආක්‍රමණ වලින් බේරගත් ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිස් ඒ ආදි වශයෙන් ඒ සීල දෙනාව සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරමු අපි ඉක්මනින් මේ කියන සීල දෙනාව සිහිපත් කර කර සාදු නාද දෙමින් මේ පුණ්‍ය භූමියේදී මහා පුණ්‍ය ශක්තියක් විහිදුවල පතුරලා හරින්න පිංගුතුණී යත්තන්. හොඳයි පිංගුතුණී නම් පළමු කොටම සිහිපත් කර ගන්න තථාගතයන් වහන්සේ දේශනා කළ වදාළ මේ ශ්‍රී සත්‍ය අවබෝධ කරගෙන මේ ශ්‍රී සත්‍ය ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් අප්‍රිත ධෛර්යකින් යුක්ත වරිහත් ඵලයේ සාක්ෂාත් කර ගැනීමද සහ මහත් වූ අපකට වීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ මහත් වූ අපකට වීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ ඒ උත්තරීතර මහා සංඝරත්නය සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයේ කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරියාමින් ඒ උත්මයන්ට බැඳී වෙලා දිනනවා යම් කිසි මහාපළු පද්‍ර දෝසාන්දකාර තිනනම් අස්වාකටවා හෝ හවුල් දෝසක සංකා දෝසාන්දකාර තිනවනම් යක්ෂ වේදන සාජ මලිගල කුම්බාණ්ඩදී වල පැමිණි දෝසාන්දකාර තිනනම් ශරීරයේ සත්ත දා දෝසී වෙන වල පැමිණියා වූ රෝගාබා දෝසාන්දකාර තිනනම් ඒ සීල දෝසාන්දකාරංග සාදුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිළිදෙන මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන වදාළේ ඒ නිර්මල සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදලා එදා මාතලේ අලුයන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. අපේ අද ත්‍රිපිටකයේ පත් වෙනකම් මේ උදෙසා ලේදහඩිය වගුරුමින් කටයුතු කරා වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරා වූ මේ උත්තම උත්තමාවියන් වත් සිහිපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ සිනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයේ ග්‍රීත් විහිදුල පතුලන්නේ පින් විහිදී පැතිරියාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේ පිළිගන්න මොහොතකට සිහිපත් කරගන්න. අද මේ ස්ථානට ඇවිදලා ඒ ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවා වේ දසදහසක් ලෝක ධාතු විසින් ආව සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ට කාගේ දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපෙන් සංසේකර ප්‍රජාපති ආදී ඒ සිරුම දේව සමූහයන් වහන්සේලා වසීපත් කරන දිනස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කෙරෙහි විහිදුල පතුලන් නීති විහිදී පැතිරියාමේ එයාගේ දේවානුභාවය වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් විදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්විතිනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම් මාත්‍රකත්ව දිනනව සීලොම් ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු දුව දොරු වැඩිහිටියෝ ස්වාමීන් දරුවන් ස්වාමීන් දරුවන් සේවක සේවිකාවන් සීල දිනේ වගේ මේ රටේ මහා ධර්ම යුද්ධයක් පැවතිච්ච කල්ගේ මේ පල්ලෝගේ ආව ත්‍රිවිධ හමුදා පිරිසත් පොලිසිය පිරිසත් සතුරු වෙතින් ආවා පිරිස සාමාන්‍ය වෙතින් සහ ඒ සිළු දෙනාවත් ඒ වගේ මේ අද්ද වේදනක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ඉඳලා සමන්ට අම්මා වෙච්ච තාත්ත වෙච්ච ගුරු ඥාති මිත්‍රයන් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා යයි කෙරෙහි පිහිදුල පතුලන්නේ පිං විහිදී පැතිරියාමින් ඒ අධ්‍යයන් කිසි අභව ස්ථානයක නෝනන් ගෙන් අත මේ දේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩාත්වා දස පුණ්‍යයක් ප්‍රියම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම වෙන දෙන මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පන උගක් ඇතුළේ තමන් ඉතින් අවනස අnder ලක් කළා තමන් කෙරේ වෛරෙන් ක්‍රෝධයෙන් පසු ලමෙන් ලහිලා දෝබෝ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ ඔබ කෙරේ පැමිණලා විල්ලා ඔබගේ ලෞකික ජීවිතයටත් බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතයටත් බාධා කරනවා නම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරන බිහින් රැස් කරගත්තා සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ මිහිදුල පතුලහරි නේපින් මිහිදී පැතිරියාවෙන නියති අභව ස්ථානින් අත්මි දේවාදස කුසලී මිදිත්වා දස කුසලී වඩත්වා දස පුණ්‍යක්‍රියාම් කරත්වා නිබ්බහාන පරම සුගෙන් සුගිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්විතනේ මොහොතකට සිහිපත් කරන විශේෂම ජීවතුන් අතර ඉන්න ආකාරයේ විශේෂම පින්විත අද මේ ශ්‍රී සද්ධර්ම දේශනා පැවැත්වීම නිසා මේ සද්ධර්ම දේශනා මාලාව මේ පෙරහැර මාලාව මේ පින්කම් මාලාව පැවැත්වීම නිසා මහත්තු අපගෙනින් කටයුතු කරා වූ ඒ කරන්නා වූ අපගේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වගේ සිළු දෙනා වහන්සේලා ඒ වගේම පිඟුතුනි අටම ස්ථානාධිපති ස්වාමින් වහන්සේ වගේ මේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජාන් වහන්සේගේ අධිපතිත්වය දරන්නා මේ උත්මයන් වහන්සේ සිළු දෙනා වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ වගේම පිඟුතුනි මේ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වගේ සිළුම දායකකාරකාදීන් වසීපත් කරගන්නේ වගේම තමගේ ජීවිතුන් අතර ඉන්න අවම තාත දුව දරු වැඩි ඥාති මිත්‍රාදීන් රට ආරක්ෂා කරන පිණිස මේ රට පාලනය කරන්නවා පිණිස මේ රට සංවර්ධනය කරන්නවා පිණිස මේ සිළු දෙනා සිහිපත් කරන ඔබ දිනස් කරගත්තා වූ සිනම් පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ අංගරේ විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරියාම මේ උත්මයන් ප්‍රතිවේදී තියෙනවා යම් විග්‍රහවල භද්‍ර දෝසාන්දකාර තියෙනවා ඇස්වාකට බහුවා උල් දෝසක සංඛා දෝසාන්දකාර තියෙනවනම් යක්ෂ විගාද මාර්ගන කුම්බාන දෝස පිනි දෝසාන්දකාර තියෙනවා ශරීර සද්ද දෝසයෙන් ඇදමින් නව රෝගාබා දෝසාන්දකාර තියෙනවා ඒ සිළු දෝසාන්දකාරංග සාදුරින් බුද වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් මොදන් කරන්නේ ඒ වගේම පිළිදෙන මොහොතේ සිහිපත් කරලා දෝ මේ ස්තන් ලැබිලා සාධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරකින් පානකින් සම්සම්මන නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝග කරන ඔබ සාධර්මයේ දේ ශ්‍රවණය කරන්න ඇති අවබෝධ කරගන්න ඇති මනම් ඒ ආහාර පාන සැකස් මේලා ඉදා ඇතත් ඉඳලා වැව මුණු සකස් කළා විලි සකස් කළා කුඹුරු අපල ගයන් කබල පාගල ආහාරයක් වශයෙන් ඔබ ගැතර පත් වෙනකම් අප වේලා කටයුතු කළා වූ පිරිස ඉන්නවන ඒ වගේම ශ්‍රමයෙන් දායකුණා වූ පිරිස ඉන්නවන ධනෙන් දායකුණා වූ පිරිස ඉන්නවන ආශිර්වාද ශක්තියෙන් හරි දායකුණා වූ පිරිසක් ඉන්නවන ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ ඉදින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා අතුල ගංගායි උත්තම විදුල පතුලන්නේ පිවිදී පැතිරියාගෙන යත් යම් කිසි අභාවිතාණකින් නොනගින් අත මෙදී වේවා දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරගන්න. අද මේ තනවල සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ පින්විතින අපේ පුරාණයේ හිටු මේ පිළිස විසින් මේ ස්ථාන භූමිය ආරක්ෂා කරපු නිසා එන මේ ස්ථාන භූමිය යම් අවස්ථාවක රජදරුවන් විසින් සංඝසතු කළා පූජා කළා නම් ඒ පූජා කරපු අවස්ථාවේ ඉඳලා පින්විතින ඒ උදසාතක ප්‍රවලා කටයුතු කළා ඒ උදසා මෙහෙත මහන්සිය කටයුතු කළා මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ආරක්ෂාව නිසා නිරන්තරයෙන් අපක ප්‍රවලා කටයුතු කළා ඒ පිරිස ඒ වගේ මේ ස්ථානයේ සංවර්ධනය කිරීම උදසා අපක ප්‍රවලා කටයුතු කළා පිරිස ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඒ පින් සිනස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකිරෙත් විහිදුල පතුල හරින්න ඒ පින් මිහිදී පැතිරී යාමෙන් ඒ අධ්‍යයන අභවිතාන කිනුලන් ඒ අත මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න තියෙන දේ බොහෝ දුර බැහැදලා මේ තනසෙන් නේද මම්මවත් මනාකෘතකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකෘතකස් වෙලා තියෙන නිසා තාසේ මේ තම ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති ඒ වගේම පින්විතනි මේ මේ දේශනාවල් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමවත් ආවදායතන ඒ වගේම සජීවී වීඩියෝ පට මගින් හෝ මේ ස්වාමීන් වහන්සේ මාද දෙකීම පිංගුදින මේ සාධර්ම දේශනා ලෝකින ඕනෑම කෙනෙකු ශ්‍රවණය කිරීමේ අවස්ථාව සජීවී උදා වේලා තිනවා මේ සීළු දේ උදා වේලා තින විද්‍යාඥයෝ මේ සම්බන්ධ පිරිසක් සායයගේ අන්තිපාතික පිරිසක් ඉතින් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා එමනම් ඒ දායාද ප්‍රයෝගයෙන් නිවන් දකින්න නොබදින ෆිනේයටත් අනුමෝදන් වෙන කැපයි වෙන ඒ සීළු දෙනවා සිහිපත් කරව විසින් දැස් කරගත්තා වූ සීලෝ පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ ඇකිරිත් විහිදුල පතලන්නේ පිං විහිදී පැතිරියාමේ නේ යතම් කිසම් භාවිතාන කිනොන මේ නැති මෙදී වදස කුදලෙ මෙදෙත්වා දස කුදලෙ වඩත්වා දස පුණ්‍යක් ප්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සියලු දෙනා ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැවිය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනාම මෙත් ආශිර්වාද ලබා ගන්න මාත් එක්කම සංජායනා කරමු. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් කෙරෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පළම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුළුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු